අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සදා බුද්ධ සම්පන්නත්වයේ අපි මේ වැඩමුළුවේ පළවෙනිම පොදු කමඨා සුද්ධ කිරීමකට බලාපොරොත්තු වෙන්නේ සීල සාමාන්‍ය ස්වරූපේ බලනකොට සාමාන්‍ය ධර්ම සාකච්ඡාවක පිළිම තමයි තියෙන්නේ නමුත් අපි මේකදී පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රකාශන සියල්ලම තමන්ගේ මත දැකීම නැත්නම් කමඨා සුද්ධ සීල සම්බන්ධව විශේෂ නිකන් හුදු මුල් ධර්ම ප්‍රශ්න වලට අපි අවස්ථාවදී නෑ ඒකයි විමසකට තියෙන්නේ නැත්නම් ලිඛිතව කියන්න බැරිමත් අවස්ථානුකූලව සභාවක තමන්ගේ කාරණා ඉදිරිපත් කරලා ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් අපි සැසිවාරේ පටන් ගන්නවා ලිඛිත ප්‍රශ්න මේ තමන්ගේ මා විශාල මාර්ගය ඉඳලා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ විලුඹ මැද සහ ඇඟිලි ක්‍රමයෙන් උලවට ගැටෙන බව දැනේ. ඉදිරි ඔසවා විලුඹ බිම තබා අනෙක් පාදයට ආරෝපණ කාලය ඉස්මෙන්ම අඳුරු ලෙසට මට දැනේ. ඒවා සමහර විට පය ඉදිරියට තතු වෙන බවක් දැනේ. මා සිටිය විත්තේ පය ඉදිරියට තතු වෙන බවද කිස් බවද පහදා දෙන්න කාරණයක් කරගන්න. මේක වචනය යොදලා තියෙන මා හිතේ ඒක කියලා කියනවා. පහේ මොනම දෙයක් හිතන්න ඕනේ නැහැ. පේන දේ කියන එක විතරයි කරන්න ඕනේ. මේ බොහොම ලස්සන පේන දේ කියලා කියනවා. ඔන්න අහන්න තියෙන්නේ මගේ අවධානය යොමු වෙච්චේ මේ දේ කොයි දේද කියලා වෙන්නේ නැහැ. නමුත් ඒක වැරදි වචනයක් පාවිච්චි කරනවා මම හිතන්න ඕන කෝකද කියලා. මේක ඔක්කොම මම දැන් මෙතන ඇතුලේ නැත්නම් පායවම තියෙන පාය තියෙන එකේ විතර. ඒ කිසි විතර ඔක්කොම යා විසින් ඉදිරිපත් වෙන්නේ. කිසි දෙයකට හිත කරදර ගන්න එපා. මම දැන් ගෙදර ගැන හිතනවා නෙවෙයි අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතනවා නෙවෙයි වෙන තැනක් ගැන හිතනවා නෙවෙයි මම මේක පැහැදිලිව සත්‍ය පිළිබඳව කියනවා. අතේ පිටන්න පිටන්න ඉන්දසිය තොරතුරු වල විවිධාංගීකරණය විචිත්‍රත්වය වැඩි වෙන ගන්නවා. ඒක ලාභයට හරවන මිසක මේක දුක් කර දෙයකට ගන්න එපා. මේ ඔක්කොම හම් වෙනකොට වැඩි වැඩි ලාභ හම් වෙනකොට මේ චිත්තමනාප කරගන්න විශ්වාසය ඕනේ. හොඳට තේරුම් ගන්න හිත පිට ගිහිල්ලා නැහැ. අතුලසේ විස්තර හම් වෙන එක තවදුරටත් විස්තර වැඩි වීම විස්තරවල සාධක වීම තමයි යෝගාවචරය කියන්නේ. මේ එකට වැඩි එකක් හොඳයි කියන දෙයක් නෑ. ඔක්කොම තුරුසුරු සමවට්ටමයි. ඒ නිසා එකටවත් වැඩිපුර අවධානයක් දෙන්න එපා. එකක් නොසලක හරින්නත් එපා. එකක් වල බලාගන්න එකක් හිතලා ගන්න දේවල් නෙවෙයි. ඒකක්වත් මේ මායාවක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම සිදුවෙන දේ. ඒ නිසා මේ තොරතුරු වලට පුළුවන් තරම් සාදර වෙලා මේ තව එනවාමදි. ඕකෝ. සොකටොක කොට කොට කොච්ච කොච්ච තම තමයි ඉන්න පටන් ගන්නවා. ඒකවල තමයි තේරෙනවා පිට හින ගැහුවත් හිත අරමුණේ ඉස්ලා තියෙනවා. වෙන මොන තරම් කරදර වුණත් දැන් අරමුණේ හිත ඉස්ලා තියෙන එතකොට තේරුම් අරගන්න ඕනේ හිතයි අරමුණයි දෙක ලඟ වෙන්න ලඟ වෙන්න දෙකේ සජීවී බව, සක්‍රීය බව, දෙමිච්ච බව, සාදර බව වැඩි වෙනවා. එතකොට හිතා ගන්න බැරි තරම් විතර ඒ තේරෙන්න පටන් අරගන්නවා මේ භාවනාව හොඳට බලට ලකුණා. මේක හිත කරදර ගැනීමට හේතුවක් කරගන්නවා කොයි එකද වන් තෝරනකොට කොයි එකද අතාරිනවා. ඔක්කොම සමසේ සලකලා තවත් ඉබිල බලන්න තවත් ආදරෙන් බලන්න තවත් උත්සන්න කර බලන්න තවත් සාධාරණ කර බලන්න බලන්න බලන ඒක දුක් කරදර වලින් අසහන වලින් අතති ගැටි වලින් පෙළෙන තරණ ගැටුලින් අයින් වෙලා කවදාකවත් නැතුනේ තරම් ඒක කකුලක් කියනකොට විස්තර ගොඩක් විස්තර වෙන්න පටන් ගන්නවා. ඒ විස්තර වෙන්න වෙන්න වෙන්න අපේ හිත සම්මුති ධර්මයෙන් අයින් වෙලා පරමාර්ථ ධර්ම දිහාවට හැරෙන්න පටන් ගන්නවා. ආයර කෝකට ලොක් කරගෙන කෝකට පුංචි කරගෙන යන කියලා ඒකට මැනීම දාපු ගමන් සම්මුතියට වැටෙනවා. ඒ නිසා මේ සපරමාර්ථ දිහාට යන පැත්තට අනුග්‍රහ පිණිස කල යුත්තේ මේ හිත දින ලනු කණ්ඩයක් දෙපා. හිත ඇවිල්ලා ගොඩාක් දේවල් අහනවා කොල්ලියකට මම ගන්නවනේ කොල්ලියට කතා කරනවා කොල්ලියට ලොකු දේ කොල්ලියට පුංචි දේ. ඊට ගන්න උඹ පැත්තකට ඔය මේ එන ඔක්කොම හොඳයි. මේ ඔක්කොම මගේ භාවනාව නිසා ප්‍රතිපදාව නිසා අවදියක්. මේ ඔක්කොම හිත කෙලෙස් නැතිකම නිසා එන දෙයක්. තීරිල්ල බීරිල්ල තමයි කෙලෙස් කියන්නේ. තීරිල්ල බීරිල්ලක් නෑ ඔක්කොටම ඉඩ දෙන එක සුදුපත අසහනේ නැති වෙන එක තමයි තේරුම් ගන්න. නිසා මම මේ කියන ඔක්කොම නොවැළඳ ඉන්න පුළුවන් ඉතින් කියනවා. නමුත් කිසිම කිරණ කියන තියෙන මේ ලැබෙන තේරකම එකසේ සමසේ සලකන්න මේකෙන් හරහා ප්‍රශ්න ඉදිරි කරගන්න යන්න බා කොයි එකට මම මේ කරන්න ඕන කොයි එකද නැති. සම්බන්ධන අතරගෙන ශරීරයේ උණුසුම් බිමකට ටික වෙලාවක් වේගයෙන් ගමන් කර පසුව ඉතාමත් සිමෙන් පියවර පැමුවා. ඊපසු ඒ සඳහා අවශ්‍යම හිත නිවැරදිව සිදු වුණා. එසේ බොහෝ වේලාවක් කරද්දී සිත සමාධිමත් වූ වාසේ දැනුණා සතුටක් ඇති වුණා. ආද මාර්ගයෙන් සමබරතාවය රැකීමට ප්‍රයත්න දරන බව දැනුණා. මුළු සිරුරම ව්‍යායාම වන බව දැනුණා. මුලව ස්පර්ශ වීමේදී පරමෝ විනුබත් කරනවා මහපත ඇඟිල්ල යතහ සෙවනව මුළු යටිපතුලම බර උතුරන බව දැනුණා. මේකේ සතිය විනීතහා ඉවසීම කොහොම වුණා? ආත මාරුණීමේදී අත්හැරීම නික්කම්ම ජීවත් වුණා. නායි ඒකයි. බොහොම ඉස්සෙල්ලට කියලා තිබුණා ඒ කිනේකට මාරු වෙන තැන අන්ධකාරයක් විදිහට නොදැන්නේ තරක් විදිහට දැනනවා කියලා. ඒකල හිතට නොදැනීමත් තේරෙන්න පටන් ගන්නවා. දැනන දේ දැනනවා කියලා කරන නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඔක්කොම දැනනවා කියලා හිතාගෙන කියනමුත් මේ දැනෙන අතරමැද නොදැනීම යටිපහුව වෙන බවක් යමක් යටිපහුව වෙච්ච බව. නඩෝ යටිපහුව වෙච්ච බව හොඳට සතියිනොත් ඉන්නවා මේක තමයි ඉස්සර ප්‍රකාශ වෙන්නේ. මේකෙත් කියලා තියෙනවා සපය කඳ අනිපය යනකොට මැජික් කාර්යය හයියෙන් බැරි හොල්ලලා මේ පැත්තේ මොනවද මාවලා පෙන්නනවා. හයියෙන් මේ හොල්ලන්නේ අවධානය යොමු කරගන්න. එතකොට මේ පැත්තෙන් ඇස්තරමක් කරලා බලනවා. දැනගන්න ඕනේ දැන් මේක නිසා මේකෙක් කල් ගිය ගමන ගොඩාක් යටිපහුසරන. දැන් යටි මොනවද යටිපහුව වෙන්නේ? හැබැයි යටිපහුව වීමක් වෙන බව දන්න. ඉතින් තමයි පියවර පාස සියල්ලම අහුවෙන්නේ. අහුවෙන්නේ ටික මේ ටික අහුවෙන්නේ නැති මේ ටිකයි කියලා මේ තේරුම් පටන් අරගත්තා පස්සේ හිත කවදාකවත් ප්‍රත්‍යක්ෂ නැහැ. යාර නොතේරෙන කොටකට එල්ලව එලව බලන්න පටන් ගන්නවා. ඒ තමයි යෝගාවචර කරන කියන්නේ. දෙල්ලාකාරකම කියන්නේ. ඒ නැත්තම් සම්ප්‍රදාන කුලට විරුද්ධව ගිහිලා වසංගන දේ හොල්ල හොයන්න හදනවා. ආශ්‍රව ප්‍රසවාස දෙක මැද වසංගිල්ලක් තියෙනවා. අපි දකුණු දිගට මාරු වෙනකොට වසංගිල්ලක් තියෙනවා. ඉතින් විතර නැගිටිනකොට වසංගිල්ලක් තියෙනවා. වාඩි වෙනවා ඉඳ ගන්නකොට වසංගිල්ලක් තියෙනවා. මේ වසංගිල්ල නැතුව ඉඳගෙන තැන්ලා වාඩි වෙන තැන්ලා ඉඳගෙන කරන දක්වාම හොඳට සතියෙන් දැක දැක ගියොත් සත්‍ය කැඩෙන්නේ. ඉරියව් මාර්ගවල සත්‍ය කැඩෙන්න ඕන කම නැහැ. අතරමැද නොපෙනෙන කැලල නොදැක හිටියොත් මොකද්ද කලබලයක් වෙනවා. හිතනවා සත්‍ය කැඩෙනවා කියලා. ඇත්තටම කැඩෙන්නේ සත්‍ය එක දිගට නොයදපු නිසා අර මාරුවේදී අවාසියට කල්පනා කරනවා. ඒ මාරුවක් මෙතන තියෙනවා ඇස්බැඳුමක් මෙතන තියෙනවා මෙතන ට්‍රික් එක අසිල්ලා කරනවා මෙතන මායාවක් යනවා කියලා දන්නවනම් ඒක නිතරම යන්නේ අන්නේ අන්ධකාරයට නොපෙනෙන තැනට සිංහලෙන් කියන අන්ධ බිඳුව කියලා එකක් තියෙනවා. ඉතින් මොන දෙයක් බලවත් අපිට අන්ධ බිඳුව අහුවෙන්නේ නැහැ. මොකද ඇහි හැම කෙනාගේම අන්ධ බිඳුව දෙකක් තියෙනවා. අන්ධ බිඳුවට අහුවෙන දේවල් අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති බව දන්නේ ඇහැගෙන ඉගෙන ගන්න ජීව විද්‍යාව විතරයි. නමුත් අන්ධ බින්දුවක් තියෙදි තමයි දෙක මායා කරන අපිට එක තලයක ඔක්කොම පේන්නේ. ටිකක් කලකට අනිත් මායාවට පහුවෙන දේවල් මායාව තේරෙන පටන් අරගත්තාම මේක පුූට්ටුවක් මිස පුරුද්දලාගත් එකක් මිස යායක මොකක්වත් නැහැ. ආනිවා තේරුම් ගන්න වාසේ තමයි තේරෙන්නේ අපි මේ මේ කැඩිති දිරච්ච බංගුර දේවල් වලින් තමයි මේ ඉස්සර දේවල් හදන්න උත්සාහ කරලා තියෙන්නේ බංගුර දේවල් කැඩිලා යනවා කැඩිලා යනකොට ඉන්න කනගාටු වෙන්නේ නැහැ පටන් ගන්නකොට ඉස්සලා දන්නවනම් මේ හදලා තියෙන්නේ බංගුර දේවල් වලයි ඒක නිසා කියනවා කන්නේ ගෙදර නැයි දෙයකයි කියන්නේ ඔබට කියන්නේ කැඩෙන දේවල් ඔබ මොකටද හදන්නේ දෙයක් කර දෙයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙත ගිනිලා තැවෙන්නේ. දන්නවනම් මේ ආදර හැම ගියක්ම ගෙන් අයින් වෙච්ච දාසේ ගිනිලා තැවෙනවයි කියලා ඕකට අල්ලගෙන ඔච්චර නටන දෙයක් නෑ. ඊමස් මේ හිතන්නේ මේක හදනකොට මේක නිත්‍යයි සුඛයි සුපයි ඉස්තරයි කිව්වොත් කිය. අදුවානේ මේත් මේ පහේ ඉඳලා මේ පහේට මම මාරු වෙන අතරමැද මරණය පස්සේ යන්නේ කොහොමද? නොදැනුවත්කම යටි පහු වෙනවා. ගුප්ත ගලේ යටිපහුව වෙලා භූතයක් යටිපහුව වෙලා අපි හිතන්නේ හොඳටම වමේ ඉඳලා දකුණට 100 තිබ්බයි කියලා. අඩුවන්නේ නැහැ. යම් තැනකදී මල් පැනිලා, ඉරි පැනිලක් මායාවක් සිද්ධ බව දන්නවනම් ඒ මනසයි ඊගාව පියවර පියවරට ඉස්සත් වෙදී අවධානය දෙනවා. මම මේ අවධානය යොමු කර යුක්තා ඉස්සල ප්‍රශ්න තුන ප්‍රකාශ කරන කතා කරන්නේ අපි යන තුන් ප්‍රශ්න. අවසරවන්නේ දවසේ අවස්ථාවේ භාවනා කරන විට උදේවරුවට වඩා ඉදිරිපතේ අපහසුතාව වැඩිපුර දැනේ. එම නිසා එය බාධාවකි. මේ නිදන මඟ හදා දෙන්න. උදේවරු විතරක් ගන්න හැමදාම. මාරය කියන්නේ ඇන්දවරු දෙන්නේ බවට හැම එකෙම උදේවරු විතරක් දෙන්නේ. ඉතින් හොඳ ගැලවිතරක් ගත්තාම පුළුවන් නම්. කරන්න දෙයක් නෑ. ඒ නිසා පාන් කරන ඔය ක්ලාස් එක විතරක් ඉල්ලගෙන ගන්න ගියාට හරියන්නේ නෑ. පාන් දෙක කතා ක්ලාස් එකත් එක්ක මම ගැලපක් තියෙනවා. ඒ දෙකම හොඳ බව තේරෙන්නේ මේක නරකින්දන්නේ. ඇත්ත හොඳ බවක් තේරෙන්නේ නෑ. ඒ නිසා මතක බතේ යන උදේ විතරක්ම භාවනා කරනවා නම් හොඳක් කියලා දෙයක් තේරෙන්නේ නෑ. හැම වෙලාවෙම හොඳක් තේරෙන්නේ නරකට සාපේක්ෂව. ඒ නිසා නරක තමයි හොඳිය හොඳ බව ඉස්මතු කර පෙන්නන දේ. ඒක හැමදාම හැන්දවල ඕම ගෞරවයෙන් භාවනා කරලා කියන්නේ මෙන්න භාවනාවේ කනගාටු වෙන. මෙන්න භාවනා පශ්චාත්තාප වෙන. මෙන්න භාවනා එපා නැති ඒත් මරින්නේ යන්න උඩ තමයි වදින්න ඕන. කර්මයේ දේ කරනවා නම් ඕ විශ්වාසයෙන්ද ලෝක වදින්න දෙන්නේ. වදින්න දෙයක් කිසිම ලාභයක් නැහැ. නිකන් කවුරු හරි හපල වෙන්න කරපු උද්දච්ච ටිකක් උක්‍රොඩක් කරගෙන ආය හපනවා. ඌ අර හපල රූප වල දීලා තියෙන්නේ. ඒත් කරගෙන ආවා. ඒකෙන් තමයි අර පෝජාව තියෙන උස්කයලයි අපල විසිකරපු උක්‍රොල්ලයි දෙක අතර වෙනස ලැබෙනවා. ඒක යෝගාවචරය ඉල්ලන්නේ ඒ ක්‍රීම් එක විතරයි. සුද්ධම ගෑල්ල විතරයි ඉල්ලන්නේ. මේක තමයි ජීවිතයක් මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා මේ සුඛය, සුභය, හරිපැත්ත විලක් කියන යාම නිසා තමයි මේ කනගාටුව මේ දෙකම එකිනෙකට සාපේක්ෂයි. මේක නිසයි මේක හොඳ වෙන්නේ, මේක නිසයි මේක නරක වෙන්නේ කියලා දෙකටම සමහිතාව නම් යෝගාචර උන්දේ සන්තෝෂකින්ද and that is සන්තෝෂකින්ද නැත්නම් නැත්නම් යෝගාචරයට good morning good evening කියලා වචන දෙක තපර තමයි උදේට good morning and that good morning තමයි නැත්නම් යෝගාචරය කියන ඉවරයි ඒක යෝගාචරයට දුමුදකින්නේ good evening good morning තපර තමයි උදේ වචන දෙකක් නෑ යෝගාචරය උපත් වේවා උපත් වේවා කියන ඉතින් හරියට නැති බාරන උපත් වේවා හරියට බාරන උපත් වේවා දේවා දෙකම අනිවාර්යයෙන්ම අගද මේක දැක්කෝ මේක විතරක් විපංචයට ඉඳවට දැන් කාසියක් උදාව හත් තොස් කරලා අපේ කාර්යාල සූදු කියන වෙලාවල් තියෙනවා අපේ කාසිය උදාව වැඩි ගොළු වෙනකොට පොල් ගහලා දේශ සමබරවටම මේක කයිගේ ස්වභාව ප්‍රවණතාවේ නියම පනරපණාදී නැතිනි දුරු විතරක් කියන කාශයක් හම්බවෙයි වයන කියතෝසේ දැන් කොට ගිහිල්ලා ඉඳන් මට මේ කාශයක් උන්ටන්ද රජිනි දුරු විතරක් කියන කාශයක් මේ කාශේ රාජි ඕනේ රාජික දෙපැත්තක් තියෙනවා ඔස් මේක පැත්තක් අල්ලගන්න නැතත් නැතිලම ඉඳලාමයි ඉදුමාකාර දැරීමක් තියෙනවා නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට ඇඟට නොදන්නා රුධිරවල ඇඳවට ගමනිට භාවනා හරියට භාවනා වැරදුනත් මතලෙ හිතේ දිනල්ලා තමයි පුතනඳුරු අසගන්නේ. ඒ තමයි වෙන්නේ භාවමයක්. සක්මන් භාවනාව කරගෙන යනකොට මූලික වශයෙන් දැනෙන සමාධි தත්වය තේරුම් කර ගැනීම. ඒ හඳුනා ගැනීම සඳහා. ඒක මේ අවුලක් තේරුම් කර දෙන්නේ කියොත් එහෙම ඔය මොනවාද හිනවවා මවාපාට. තමන් භාවනා කරනකොට පේන දේ කියන්නේ. ඒක ප්‍රශ්නයක් කියලා විතරයි අපි බේරගන්නේ. මේකේ කරන නම් වණම් දෙන්න අරකයි එකයි කියන්නේ ගිය තම උකුම පටලැවිලක්. ඒ සල්හිහින් ඔය සාත්‍ය වගේ දෙන උගන්නන වෙලාවක සමාධිය ගැන හොයන්නේ අනේකන ඒකාන්තයෙන්ම වයපාරු කරලා තියෙනවා. පටලවාගෙන ඉන්නේ. ඒ නිසා ඔය සමාධිය පිළිබඳ තියෙන ඡායතරක මේක විත්තම සුඛයක් කියලා දරුවචාර්ය සඳහන් කරනවා. සමාධිය කියන්නේ විත්තම සුඛයක්. ඒ නිසා සුඛේකමයි යොද කරන්නේ. තප හොයනවා. අපිට ඕන කරලා තියෙන්නේ සමාධිය නෙවෙයි ඊට ආසන්නයේ තියෙන මූලික කාරණාව සතිය. ඒ නිසා සක්මන් කරනකොට සතිය කියන්නේ වම ජීවල මෙහෙමයි දැනෙන්නේ. දක්න දේවල මෙහෙමයි දැනෙන්නේ. අන්න මේ ටික විස්තර කරන්න පුළුවන් නම් ඒක යායට පිටට යනකොට කරන්නේ. සමාජයේ මෙහෙම මෙහෙම වෙන්නකොට මෙහෙම මෙහෙම දකින්න ඕන කියලා පක්. එහෙම න්‍යායක් නැහැ. ඒ නිසා මේ වැරදි ක්‍රමයක් නෙවෙයි. මුලාසුත කරන කරේ තමයි අත්දැකීමේදී කියන අත්දැකීම දැක්කී යුක්ති මොකක්ද කියලා අහන්නයි කියන්නේ. යෝගාවචරස් නැහැ. ඒක තියෙන්නේ කාම ලෝකේ විතරයි. භාවනා ලෝකේ යයි නැහැ. ඒකනම තමයි හඳන්නේ. සෑම පාලනය කරමින් කරන භාවනාව බලපාන අයුරු පහදා දෙන්න. ධාවන්ත පමණක් ආහාර ගන්න. මේ අවශ්‍යතාවය නැසෙම දුකාංගවල තියෙනවා කල්පච්ඡාපත්තිකම් කියලා ඒකාසනිකංගය කියලා. ඒ කියන්නේ වාඩි වෙන්නේ ස්ථාන සඳහා එක සැරේ වාඩි වෙන උදේ නම් උදේ ඉදිවල එක සැරයක් වාඩි වෙනවා. ඒ නැත්නම් කල්පච්ඡාපත්තිකංගය කියලා පිටපතට ලාහට පස්සේ මොනම දෙයක්වත් ගන්න බිල්ලවලට හම්බෙච්ච විස්තරය ගන්නේ. ඒ විදිහට සුදාන්න තියෙනවා. ඒක තියෙන්නේ රසගේදේට ආහාරය සැපීම රසගේදී වැඩි වෙනා රසගේදී අඩු කිරීමට කරන අතිවේග ප්‍රයත්නයක් විදිහට. ඒ එහෙම නැතුව අනිවාර්යයෙන් මේක කළ යුතුයි කියලා නෑ. නමුත් ආහාරයේ ප්‍රමාණය දන්නේ නැත්නම් ලෙඩ රෝග රාශියක් හැදෙනවා. ඒ සෞඛ්‍යයට ඒක සාමාන්‍ය මේ කාලේ පුංචි කාලේට වැඩි එකක් බහුලව කතා කරන මාතෘකාවක්. ඒ සඳහා ආහාර විශේෂයෙන් ග්‍රාම සර්වඥාන්සේ කරන්නේ ඒක සඳහන් වෙයි. සර්වඥාන්සේ සඳහන් කරන්නේ අමරදට වලදන්නේ කියලා කියන ප්‍රයෝජන හරකලා ගන්න. අපි ජීවත් වෙනකොට කනවා මිසක් කන්න ජීවත් වෙන්න එපා. ජීවත් වීම සඳහා ආහාරය ගතවස්සේ නේවදවායන මදායන මන්නායන විභූෂණාය යාවදීව ඉමස්සකායස කීත්‍යාය ආපදාය. මේ ශරීරයගේ පැවැත්ම සඳහා පමණයි. යැපීම සඳහා පමණයි. ඊවසට ආයස කුතිය යාපනාය විහිංසූපදතිය බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ වැඩිපුර කාල කැපත රෝගයෙන්වත් නෙවෙයි මේ ගන්නේ ලෝකෑම නිසා බඩගින්න නලතු කරලත් නෙවෙයි මේක. බඩගින්න දුක නිවීම සඳහා පමණයි විහිංසූපදතිය බ්‍රහ්මචර්යානුග්‍රහය මේක කෑවේ නැත්නම් මට මේ මෙනි කරන්න බෑ වීර්ය ප්‍රතිභාවනා කරන්න බැරි නිසා භාවනාවට අනුග්‍රහයක් නිසා මේ කරන්න මිසක් ආ ජවයේ පිලිස, දවයේ දව පිලිස, මාළියේ පිලිස නෙවෙයි කියලා ඒ බක්පත කෑම කනකොට විතරෝම කතා බතා පැත්තකට දුන්න වෙන දේවල් අමතක කරලා තමන්ගේ බඩට ප්‍රමාණය දැනගෙන පිටු හතරක් පහක් නොවලදා වතුර ටික පොඩ්ඩේ කියලා සාහිත්‍ය සාහිත්‍ය කියලා දෙනවා චත්තාරෝ පංචාලෝකේ අභුත්‍රෞද කප්පී. වැඩ සම්පූර්ණ පිළිලපත් ගන්න නැතුව ඒ අම්මා ඉන්න කාලේ කියන්නේ බත්තට පාර වෙන තරමට වතුර පොඩ්ඩක් එපා. බත් කාලා වතුර පොඩ්ඩ ඉඳ ටිකක් තියාගන්න කියලා. අපි ගන්න ගියාම කාපි ගෑම ඇට්ට ඔබලට ගියා වගේ කාරණ කාරණ කාරණ යනවනේ. ඒම හරියන්නේ නැහැ. ඒකවල බත් ගණනාවේදී තිරහරාලට එන්නේ නැහැ. අම්මා කියන්නේ ගණනාවේ පල්ලෙහාට බයින ලාභක් කාලා බත් වතුර වතුර පුරන් ටිකක් බොන්න ඉඳ තියාගන්න. ඉතින් මේක සාමාන්‍ය බලවට පේනවා නිකන් ඉඟි කිරීම කාටද කරන මේ එනහි වගේ කියලා. කියන්නේ සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට දෙන උපදේශ. එනිසා අපි බුදු වෙනකම් අපේ කෑම ප්‍රමාණය දන්නේ නැහැ කියන එක කරපතේ. අපි කෑයුතු ප්‍රමාණය කෑයුතු දේ මොකක්ද කියන එක බුදු වෙනකම් දන්නේ නැහැ. ඒ නිසා අපිට කාටවත් උපදේශ දෙන්නයි කියන්නේ. හැම කෙනාම දැන් අර ડોક્ટર ලීවිසිලා ප්‍රොෆෙසර් කියලා දිවෙන් සියදිනා සාදන්න කියලා පොතක්. අපි වර්ධනේ කඩ නැරෙන්නේ අනවශ්‍ය ආහාර නිසා නැතිකම නිසා නැතිකම නිසා ලංකාවේ කවදාකවත් ඉතිහාසයේ නැතිව එක එකක් නැල්ල ආහාර නැතිකම මේ වගේ අකපුරාට ඔබට නොක්ස් දීලා තියෙනවා ලංකාව කොච්චර මුත්තේට්ටුව දා හදා වේදා කැම තියෙනවද කියනවනම් මේ රට දුප්පත් වුණාට මේක ඉතිහාසවත් කවදාකවත් ඒක බඩගින්නේ බෑ අපි මැරෙන්නේ වැඩිකම නිසා ඒක මොකද රසගිය දීලා නිසා ඒක සඳහා අඩු කරනවා. මොකද අද දුතාංග වලට යන්න යායසුම නෑ යනවා ලස්සනයි. ඔක යනවා යන්න ප්‍රයෝජනේ සලකලා. ඒක පිළිබඳව හොරාස් වැඩි හිතන්නේ කියොත් අපිරිමතාන් යෝගයට. ලෝකාසිතීමේ නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා බුදුහාමුදුරුවෝ දුක්කරවට පුරලාගේ ඒ තරදී අදහස නෙමෙයි. ලෝක ප්‍රතිපදා කියලා කියනවා. අද ලෝක්ෂ ප්‍රතිපදා. බුදුහාමුදුරුවෝ කියන මැදින් මැදින් ප්‍රතිපදාවෙන් අනවශ්‍ය විදිහට ආහාර නතර කරන්න යන්න එපා. උනට වැලිය කන්න යන්නත් එපා. කමන දැන. තමන්ගේ සෞඛ්‍යට ගැළපෙන එක දැනගන්න. ඒකේ මම අර සම්භාවනයේ කොට පරිවර්තනය කරනකොට ඉන්දියානු මහසෙක් කියලා දෙනවා අවුරුදු 35ක්වත් පරිණත ඕන කියලා කෙනෙකුට සාමාන්‍ය මට්ටමේ මෙන්න මේ ආහාර වලට සප්පයයි මේක නෑ මෙච්චර කෑවොත් නැති කියලා තේරුම් ගන්න මේ කය අවුරුදු 35ක් පරිහරණය කරන්න ඕනේ කියලා කියන නැත්තම් තේරෙන්නේ නැහැ කියලා සමහරු 35 නෙවෙයි 85ක් තියෙනවා. හැමදාසලා මේ කතාවෙන් ඉන්නවා කියන්නේ. භාවනා කරනකොට නිරවල් තේනවා අපාදුරපත් වෙනදී ආහාර මනිකම නිසා ආහාර වැඩිම නිසා ඒක සමබර කරමින් යනකොට ඒකේ නිරුක්තස වෙනස් වෙනවා. ඉස්ති ප්‍රතිභාවය යන වෙනස් වෙනවා. බාල මාළු තරුණ වෙනස්කම් වෙනස් වෙනවා. ඒක නිතරම ජීවිතේ පුරාම කලිස් පරිශීලනය කරනවා. කරගෙන අව්‍යාස භාවනාවට ඉඳගත් සැනින් මට කිසිම ඉහළ පහළ යන බව වැටහි. මේ සමහර විට මට හිතාමතා හුස්ම ගැනීමක්ද සැකසිතේ. එසේ නැත්නම් සිහිය මේ පවත්තමින් සිටින නිසා සුෂ්ම ඉහළ පාර යන බවද සිටේ. කර්මාවෙන් පැහැදිලි කර දෙන්න මේ ඉඳලා සිටිනවා. උපකලාවට අර භාවනා පිළිබඳ ආත්මික ගෞරවය නිසා ආනාපානසති භාවනා කියන ගෞරවයෙන් උගක් කරලා භාවනා කරන ගියාම බලෙන් මුස්ම ගන්න ආයාදී මුස්ම ගන්න මට්ටවල පෙළෙනවා. ඒකම ගියාම මේ ඉෂේකක් වෙනවා උළුතෝන්තු වෙන ගන්නවා. ඒක විතර කරන එකක් නෙවෙයි ගෞරවයෙන් ඉෂාර කරනවා. කීකරම් කරනවා. ඒක අනිස්කාර කරගන්න මම හිතලා උෂ්ම කරන්නේ ස්වභාවික උෂ්මට යන්න යන්න ඕනේ. හිතලා ගන්නවා කියලා හිතුණා ප්‍රශ්නයක් නෑ ආශාසී ආශාසී ප්‍රසාරේ ප්‍රසාරේ කියලා වෙන් කරගෙන දැනගැනීමයි මම කරන්නේ කියලා ඒ වැඩේට හිත ආර්ථිකගත කරන්න කියන්න පටන් ගත්තාම උෂ්ම කෙටි වෙන්න පටන් අරගත්තට පස්සේ දීර්ඝ උෂ්ණ මේක හිතෙනවා කෙටි වෙන්න පටන් ගත්තට පස්සේ ඉබේම ස්වභාවික උෂ්මට වැටෙනවා ඒක ඉතාමත් අවශ්‍යම ගැනීම වැරදි. නමුත් Tamanda ඉතාමත් අවශ්‍යම ගන්න ඕනකම නැති වුණා වැඩි වුණා දුන්නා වැඩි හදාගන්න ගැනෙන්න ඉඩ තියෙනවා ඒක හිත් කරදර ගන්න එපා. ගණන් ගන්න නැතුව යනකොට යා ස්වභාවික උස්මට වැඩෙන්න පටන් ගන්නවා. අද පරයන්ක භාවනාවේදී ශරීරයේ දෙල්ලෙන් උඩ කොටස පැරටෙන් පැරටට නිමිත නැවෙන්න ගත්තා. දවල් පාස්පරයන්ටදී ඉහි උඩ කොටස කරකැවෙන්න නැවෙන්න ගත්තා. ගෝලයක් වගේ බඩ උඩට වේගයෙන් ගොස් එක පාරටම වැටුණා. හරිම සැහැල්ලු බවක් සතුටක් ඇති වුණා. මේ ගැන පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම පළවෙනි වතාවට ඒ වගේ අර අවධානය යොමු කරන ආසස් පසයි දාපුවාම ඒ ආසස් පසස අස්සේ කතරන්නේ නොයි කොල්ම නොයි වැල්ලි පැතිවි පාලනය කරගන්න එකක් වෙනවා ඉස්ලාමේ කොට යෝගාවචරය කයර තියෙන ආශාව නිසා ජීවිත ආශාව නිසා ලොකු කුතුහලයක් කරගන්න බය හිතනවා නමුත් මේ කියන විදිහට ඒ වගේ අවස්ථා කීපයක් මොන විදිහට තියෙන එක තමයි විද්‍යුත්තේ අන්න ඒ වගේ වෙනකොට කියනවා ඒ විවිධ කයේ ඇත්ත වශයෙන්ම අස්පනාකට සිදු වෙන වෙනස්කම්. ඒතොර ආනාපානයේ පෙනෙද්දි නම් මේක පේන්නේ යෝගාවචරය පිටකොට ගිහිල්ලා නැහැ. යෝගාවචරයට වරදින්නේ නැහැ. ඒ වගේම යෝගාවචරයට මේක පෙනුනයි කියලා සැක නැති නම් ඔහේ අඬනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සැක නම් පමණක් ඊට අවධානය දාලා බලන්න ආනපන. මම නැවතත් කියනවා මේ වෙන කෝලාන්තර සියල්ලම ඉඳ දෙන්න පුළුවන් වෙන කය ගැන අපේක්ෂාවක් නැති කරලා විතරයි. අනිකරට ලොකු බයක් ඇති වෙනවා මේ අන්තභාගයේ ඉඳලා ගන්න නෑ heart attack එක දෙන්න ගන්න. ඒක විශාල බය දෙනවා. ඒ මොකද ශරීරාසාවක්. සැකනම් බය නම් බලන්න මේ ඔක්කොම කොලනස්සේ ආනපාන යන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ආනපාන තමයි උරගාලා. වෙරිෆයි කරලා. ඒක තමයි ආනපාන කියන්නේ. නමුත් දක්ෂ යෝගාවචරයෝ සත්‍යය පහල කරගන්නේ හොඳටම දන්නවා ආනාපාන ප්‍රකෘතිය මේ දෙන එක ප්‍රකෘතිය මේ කිසිම දෙයකට පරීක්ෂා කර බැලීම සඳහාවත් වෙලා ගන්න ගන්නේ නැහැ විරාමයක් ගන්න යනවා බොහොම ඉක්මනයි මේක නගේ භාවනා කියන්නේ කොහොමදක්වත් මේක භාවනා දියුණු වෙන බවට ලකුණක් මම පෙන්වලා ගන්නේ මේකට යෝගාර්ථයට ප්‍රතික්‍රියා කළොත් සැකකර කර බය වෙන්න පටන් ගත්තොත් හැම තැනදීම අල දැම්මෙනකොට ලැබුම් නෑර ඔර කූර වෙනන බලන්න කිව්වොත් එන්නේ අලේ දැම්මෙන්නේ නැහැ. උඹ දැම්මෙන්න දෙන්නවා. වරින් වර එකකට කූරෙන් යන ප්‍රශ්නකුත් නෑ. අල ලම්බකට එහෙම කරනවා. එකක් දෙකක් කරනවා එකක් අර අලේ එරණකම් ඉන්න පුළුවන් මේ දැම්මෙනකම් ඉන්න දෙන්නත් ආවොත්කින් අල දැම්මෙන්නේ නැහැ. එන්න අල දැම්මෙන්නේ නැහැ. ඒ නිසා මේ දැම්මෙන වෙලාවට බලන්න ප්‍රෙෂර් කුකර් ගෙදී දැම්මඩ පස්සේ කටුකුචු මුකුත් නෑ. සූක්ෂමව දෙම්බෙන් යන්න ඕනේ. ඉන්ද්‍ර මේ ඉන්ටෙන්සිව් රිට්‍රීට් කියලා කියන ප්‍රෙෂර් කුකර් එක තමයි. අද පිට බැරිලක් නෑ කනල දෙයක් නෑ දුම දාගෙන නිකන් ඉතින් සමහරු නිතර දහුම් නෑර බලන්න ඒක දැම්බිලාද නැද්ද ඒක දුඟක් වෙලාට කන්නේ බාහිර දැම්බිච්චා ඒක දැම්බෙරගන්න ඉඳ බැරි මොකක්වත් ඉතනේ හරි ආකාර මේ ශරීරෙට මැස්සෙක් ආන දෙන්න බෑ හෙල්ලෙන්න පෙරලෙන්න බෑ හිතන්නේ ආවේත වලට ටිකක් පිළිවත් භාවයේ තියන්න ඕන කියලා හිතන්නේ. ඒක නේ බුදුහාමර වෙන්නට දැන මේක උඹට පාරමී කරන්න බෑ. මේක ඔබ නිදේශය නෙවෙයි. මේක ඔබ විදහාය නෙවෙයි. මේක ආනුවට්ටු කරන්න බෑ. ඕම් බලාවන් මේකේ වැඩ. එයා වෙන්නට පටන් අර ගන්නවා මොනම තාපාණියක්වත් නැහැ. පිටියකට පාට කරව පහන්ද දැල්ල වගේ ඔහේ වැඩ. උලකට වෙච්ච පඬවරක් වගේ ඉහෙන් දැල්ලක් වගේ ඔහේ වැඩිනවා. ඒක ඒකට යාට බයස් කෙනවා. ඒක සාධාරණයි. නමුත් අපි ශ්‍රද්ධාව කියන්නේ අන්නේ බය නැති කරන්නේ තමයි. බුදුන්ගේ ශ්‍රද්ධාවක් තියෙනවා, කාය ජීවිත අපේක්ෂාවක් තියෙනවා. ඒකෙදි ටිකක් හුරු වෙලා තමයි ඉන්නේ. ඒ නිසා මම නැවත ප්‍රකාශ කරනවා මේක පිළිබඳව සැක නැතුව මේක පිළිබඳව හොඳට දැනගෙන මේ ආනාපාන මේ ශරීරයේ අනිකුත් කම්පන කන්ට කියලා දැනගෙන බය නැතුව යන්න පුළුවන් නම් ඒකාකාරී ප්‍රතික්‍රියාවක් බලන්න. බය නම් සැක නම් පමණක් ආනාපාන හිත දාලා බලන්න ආනාපානේ පවතිද්දී දෙන්නවල ප්‍රශ්නයක් නැහැ. පවතින්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ආනාපාන හිත දාලා ආනාපාන හිත. හොරයි ගන්න වංග. කායනුපස්සන, වේදනුපස්සන, චින්තානුපස්සන හා ධම්මානුපස්සන යන අනුපස්සන හතර භාවනාවේදී අත්දකින්නේ සියත අනුකූල දෙලස් ක්‍රමයයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මෙම අනුපස්සන හතර අධ්‍යක්ෂ පසු එම යෝගාවචරය භාවනාවේ කිනම් අවස්ථාවකට පසුවන්නේ කරුණාවෙන් සාදා මේ සංකීර්ණ මූල ධර්ම ප්‍රශ්න මේවා මම කමදාන් සුද්ධ කිරීමට දාන්න එපා. ඉතින් ප්‍රශ්නෙට කරන ගෞරවයක් වශයෙන් මම කියන්නේ තරම් කායන වදන ගැන විතරක් වගේ කියන්නේ සුද්ධිය සිද්ධිය. අද මේවා ඉතිං කරේ මේක වශයෙන් මට මොකද වෙන්නේ අනම්මනම් හිතන පටන් අරගත්තොත් කියන්නේ ආදාක සතිය අඳුරගෙන නෙවෙයි කතා කරන්නේ. ඊගාට මොකද වෙන්නේ මේක මොකද වෙන්නේ කියලා කහපා දෙන කතාවට කියනවා මේ සතර දිවිද්‍ය ධාතු භාවන කොට ඉංග්‍ර කතාවක් කියන්නේ. සමේ කාර්ම මේක උපකරණ ආවුරු දුන්නලුගේ වැඩි කරගෙන යන උරට දාලා මේක දුන්නා පොළොහාරන්ද මේ අර ඉස්සරහට අද්දේක දුන්න කතා කරන යන්න අර මතුරු ගියාට පස්සේ ඒකට කටුවෙන් කියන්නේ. මතුරු ගන්නෝ දෙක දීලා බලනකොට බලනකොට කටුව විතරලු දීලා ඉන්නේ කියලා. ආයෙ කම්ප්ලේන්ට් එකක් දාලා ලක්ක තේරුම් සුවනේ අපි ටිකක් දාලා මේ මට කටුවෙන් කිය දෙන්නයි කොට කටුව දීලා දෙන්නේ මිටි දෙනවා. ඒක උදේම කටුව දීපන් ඒකට මිටින් වදින්න හදලා දෙනවා. අපිට කරන්න ඕනේ කරලා ඉතින් වෙනවා. ඕගොල්ලන් කියලා තියෙන කායන පසන විතරයි ඒක කරන්නේ ඉතුරු ටික වෙනවා. ඔයෙන් ලයිතු වල වඩා කරන්නේ නෙවෙයි අපි මේ රිට්‍රීට් කරන්නේ. එසයින් වාස සක්මන් භාවනාවේ එලිසිටින විට මීට පෙර දිනකදී අබන තබන අලියක් පාසා මගේ ශරීරයේ ඇති අස්තියෙන් කියන්නේ කඳුනාර කියන්නේ කිසියම් දෝංකාර දෙන ශබ්දයක් දැනුණා. ඊට පසු අවස්ථාවල එසේ දැනුනේ නැහැ. ඊට හේතුව කරුණාවෙන් පාදන්න. ඒ කියලා ඒක වෙලාවට මම දැක්කේ පොච්චක්ෂම් කරනකොට වගේ අද පද්ධතියේදී පයක් කියනකොට කිසිම මුලිය දක්වාම කම්පන වේගයක් ගන්නවා. ඒ කොදනාටි ඒක ඇතින් ඇටේ ඇතින් ඇටේට ඒක යනවා සමාජයට උදවලට තේරෙනවා. කලක පය වදිනවද? මෙලෙස් තනක පය තියනවද කියලා ඇටලස් කපේ උඩට හොඳටම තේරෙනවා. පය විලබ වදිනකොටම මේක අපි කතා කරමින් ඇවිද්දත්, බත් කමින් ඇවිද්දත් ස්නායු පද්ධතිය හොඳටම දන්නවා. ආයුධ ගලකට, රශ්මි වේකද අපි ක්‍රියාත්මක වෙන්න ඉස්සලා යා වංශාංග පේශී මාර්ගික ක්‍රියාව කරලා දෙනවා. ඒක මේ සංවේදන තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් වෙනවා. සමහර විචිත ස්නායු හරහා වෙනවා. සමහරලාට අන්තරාදී ග්‍රාහක පද්ධතිය හරහා වෙනවා. සමහරට ඇට හරහා වෙනවා. මේ හේතු හේතු වෙලාවට තේරෙන්න පටන් ගන්නවා. අපි තේරුම් ගත්තා නේද වැඩේ වෙනවා. එතකොට තේරුම් ගන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේ ශරීරයක තියෙන වෙනම න්‍යාය පත්‍රයක් අපි දන්නේ නැති. අපි මේ ශරීරයත් එක්ක යාළු වෙලා වරින් වර වරින් වර මේ සිදු වෙන න්‍යාය පත්‍රය දිහා බලුවොත් ඒ න්‍යාය පත්‍රේ මටයි දෙකක් ඒක ආරක්ෂාව පිණිස ජාතිය භෝ කිරීම සඳහා තියෙන න්‍යාය පත්‍රය. කල්දාපත් මේ න්‍යාය පත්‍රේ නිවන් දකින්න දෙන්නේ. අද අපි දැනගත්තත් නොදැනගත්තත් න්‍යාය පත්‍රය තමයි ලස්සන. ඒ නිසා අපි කොච්චර පෞද්ගලික අපේ න්‍යාය පත්‍රය තිබුණත් අපේ යන්ත්‍රය හැදලා තියෙන්නේ බෝ කරන්නේ. අපේ යන්ත්‍රය හැදලා තියෙන්නේ අනතුරට ආරක්ෂාවක් කරලා. මේ දෙක හරහා තමයි පරිණාම වෙලා ඉන්නේ අවුරුදු 40 ලක්ෂයක්. ඉතින් ඒකේ ලක්ෂණ තමයි ඔය පෙන්නන්නේ. හැබැයි දිගට මේක පේන්න ඕනේ. ඒ පේනවා කියලා කතාවක් නෑ. වරින් වර වරින් වර ඒක පස්සට වැඩ වෙනවා. හැබැයි කොහොමද දැකපු එක හොඳයි කියලා කියනවා. ගානේ සයින් වාස මාස කීපයක සිට පදයක බාධා නැද යෙමි. හුස්ම ඇතුළට ගැනීමත් ඉති විරාමයක් හුස්ම ඉබදට ගැනීමත් යන කාලය තුල පැවති සතිය නැවත අලුත් හුස්මක් ඇතුළට ගැනීමට ආරම්භ වීමත් එක් පවත්වාගෙන යෑම අසීරුය. හිතක ඇති වෙන සිතිවිලි නැති වී යන බව දක්ෂින සාත් විතක ඇසු සිතිවිලි අනුව හිතමින් සිටින්නේ. මෙය බලක්වා ගැනීමට උපදේශක් ලබා දෙන්න පුළුවන්. ඇත්තට මේක නිරීක්ෂණය වුණේ භාවනා නිසා නැත්නම් නම් කොහොමදක්වත් වෙන දේවල් අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට පේනවා ආශාවේ පණංගත සතිය ආශාවේ ගෙවෙන කම්ම බලන්දලා ඉඳන් ප්‍රසාසයේ මුල දකින්න ඉස්සර වෙලා බුද්ධ කොටසක් තියෙනවා අහු වෙන කොටසක් තියෙනවා ඉතින් ඊට පස්සේ ප්‍රසාසය අපි යම් කරුණාට පස්සේ ඔන්න අහු වෙනවා ඒක හොඳට මොකදලා ගෙවිලා යනකොට ඒකදී අපලා හිතුවොත් එක තැනකදී අත්තල කැඩෙනවා ශාල ගන්න බැරි ඊට පස්සේ ඔන්න ප්‍රසාසය ආශ්‍රදේ පටන් ගන්නවා ඒ වගේම ඉන්ටිවිටි වලස් කියනවා මේ හිත නිදාගත්තත් ඇහැරලා හිටියත් දිගටම හිතනවා ඒක කිසිම අලුවක් නෑ. සමහර වෙලාවට හිතන බව දන්නවා. සමහර හිතන බව දන්නේ නැත්තරම් හිතවිදිගේ තොරගන්න. භාවනා කරනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ හිත කියන්නේ හිතවිලි රාශිය. නැත්තම් හිතයි හිතවිලි වෙන් කරන්න බෑ. ඒක හරියට මොහොතයි මොහොත බැලලා වෙන් කරනවා. මොකද කියනවා බැලලා කියන හැබැයි සමහර වෙලාවට සාන්තිකර සාගරේ රැඳී අඩුයි. වැලිවි සාගරේ රැඳී දුකුයි. ඒ වගේ වුණාට වැලිවි ඇති මොදක් නැහැ. නිසා හිතේ දිනවා. ඒකවල තේරුම් අර ගන්නවා මේ හිතේ තියා බැලුවොත් මේ හිතවිලි පහළ වෙන්නේ මගේ සුභකී කියලාද මගේ පාලනයක් කරදෙන්න මමද මේ හිතේ විදායක කියලා බලුවොත් කිසි දෙයක් නැහැ. ඒකට ධන්නේ ක්‍රම ඒක න්‍යායවත් කරලා තියෙන්නේ මට තියෙන එකම දේ තමයි මෙන්න මේ මට ඕන නැති හිතවිලි මම යාගේ මගේ කිසිම අනුමැතියක් නැති මගේ කිසිම චේතනාවක් නැති විචිලි රාශියක් පහළ වෙනවා. භාවනා නොකරන එක නම් මේ සියල්ල පිළිබඳ දැන. භාවනා කරන එක නම් ඒ අවජාතක නිපීල පිළිබඳ කිසිම තැවීමක් ගන්න. එයා දැනගන්නවා මේක මේ ඇබ්බැහියට පුරුද්දට වෙන දෙයක්. ඒව අවලං හිතෙන්නේ. අසමජ්ජාති හිතෙන්නේ. ඉතින් මම මොකද කරන්නේ? ඉතින් මම පර්සන කියනකොට මම කිව්වේ මේ හැම දරුවකම තාත්තගේ කොටුවේ අත්සන් කරන මම තාත්තා කියලා. බලනකොට මම නෙවෙයි තාත්තා. ඊට පස්සේ අර ඔක්කොම හිතපතර ගන්නවා වගේ අපේ භාවනා නොකරන මනුස්සයා හිත දෙන හැම හිතවිල්ලක්ම චිත්ත පීඩාවකින් හේතු කරගන්නවා. හොඳට භාවනා කරපු එක නම් 90කටත් වැඩි හිතවිලි අවලං හිතවිලි මතයි නෑ. ඒක චේතනා කාලවල චේතනාව නෙවෙයි චිත්ත වෙන නිසා කුසල් වෙන්නේ නෑ. හැබැයි ඒකට තැවුනොත් අවුලක්. මම නැවතත් කියනවා මේ සිද්ධි වල ක්‍රියාකාරීත්වය මොකද්ද? අපි දන්නේ න්‍යාය වර්ගය. දුර සතිය උඹලා හිතුවොත් අපි දෙන්නේ රූප කර්මස්ථානයේ ඒකීදිත් මෙයා විතර කමන්නේ ඔබ දෙංගලා වරේ. ඒකද බලන මේ මගේ සුපතිච්චිට මම එන්න කියලා මම ආරාධනා කළා ඒකද නැහැ. කීයද කීයද 95%කටත් වැඩි. ඒක මේ හිතීට වලට ඇවුණයි කියලා හැබැයි කිසිම ලාභයක් නැහැ. ඒ නිසා රවචාසේ කියනවා දුකට හොඳට රූප කර්මස්ථාන විදිහට කරලා පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා මේ මගේ ගෙදෙට්ට ගොඩ වෙච්ච ආගන්තුකයෝ කියන්නේ. එන්න කියලා අපකට කියන්නේ නෙවෙයි. ඒ නිසා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා මේක බැහැර කරන්න නම් හොඳට හිතිවිල තියෙන අවලංගතිය. කිසිම අවජාත වෙගතිය. පාඩුවේ හොරු බින්දේ ගෙට වටින ගතිය. තේරුම් ගන්න බැලුවොත් අපි මේ මෙච්චර කාලා දීලා අපේ පෙට්‍රල් ගෑන ගන්න පුච්චන්නේ අපිට මේ එන හිතවිලි පිළිබඳව දුක් ගන්නයි. හැබැයි ඒ හිතේ අපේ දරුවෝ නෙවෙයි. අවජාතකයි. ඉතින් සාපෘකඥය කියලා කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම හිතේ ඇතුළට දාගෙන සියල්ල වෙනුවෙන් දුක් කරනවා. ඉතින් යනවා දිශිනම මේ ජීවිතේ නෝඩ මට පිළිලක් ආවා. ඉතනවල නිකම් මේ රජවරු මෙච්චර හැරට බදු ගන්න නැත්නම් අහිංසක කීයක යම්බ කරන කනවනසන මේකට ටිකක් වගේ කන්න පුළුවන් නමුත් මෙච්චර හරි කියන රජවරු අර මනුස්සයගේ බදු ගන්න නිසා නෙමෙයි නැතිවිය නැත්කටම නැතිවෙන්නේ කියනකොටම පිටිපස්සෙන් ඉතිලක් කරු ඕකනේ මනුස්සයෙ දීතියට යනකොට දීතියනගේ රජකම කරනවා ෂෝක් ඉදලා කරලා හොඳට දාහන රජයක් කරන දිනවල දැන්ුණත් ප්‍රමාණයි ඒකවල හැරලා බලනකොට වාර වශයෙන් එතකොටම තේරුම් ගත්තලු මම මේ බුදු වුණාට පස්සේ බුදු වුණාට පස්සේ ඒ හිතිවිලි එනකොටම ආවේ ඇවිල්ලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් බුදුහාමුදුර බුදු වුණාට පස්සේ හිතිවිලි ආවා ඊට පස්සේ අපි කොහොමද කතා ඕගෙන කනගාටු වෙන්න පටන් අරගත්තොත් අල්ලපු විතර මනුස්සයෙක් හිතිවිලි නොදත් කනගාටු වෙන්න පුළුවන්. ආහාර සෙවීමල කියනවා රේඩියෝ කයිටල් කන්ට්‍රෝල්ක මේ රේඩියෝ ලජෙන්ඩාසි. මේ මිනිස්සු අහනවා මේ මොඩල් එක මොකද මොකක්ද දන්නේ. ඒකට මේ විශ්වාස මන් දන්නේ නැහැ. මොකද දන්නේ නැහැ අල්ලපු කිසි මිනිස්සු දාපුවම මට ඇහෙනවා. ඒ නිසා මට ගන්න ඉදුවල් ලජෙන්ඩා. ඒතර වාසිකිත රේඩියෝ ගන්න. අල්ලපු කිසි පරිදි එකක් තියෙනවා. මේ රේඩියෝ මට ඇහෙන හින්දා මේ තරම්ම කරදරයි. අපි ඔය ඉඳලා හිතන හිතේ සමහර දෑයේ වීඩියෝ දර්ශන වගේ තමයි. කොහෙද යන දේරම මල්ලේ දාන්න. ඔක්කොටම උපර දාන්න කියන්න හදනවා. අවජාලයට කරනවා. මේක දැනගත්තට පස්සේ තේරෙනවා බුදුහාමුදුරු කියන කතාව. බුදුජානකේ දේශනා කරන බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා බුදුජානනාථගේ මේ ප්‍රකාශය නිසා බොහෝ සත්ත්වයන්ට ඉන්න තියෙන දුක් ඉබේම අයින් වෙලා යනවා මේ බුදුහාම කියන වචනේ දන්නවා මිනිස්සු දුක් විඳින්නේ අල්ලපොගේ දුක් නිකන් හිතට එන දුක් ඔක්කොම අල්ලේ දාගෙන බුදුමඟවත් ගණන් ගන්න දේවල් තමන් ගණන් කරගන්න ගන්නවා මේක දන්නවා නම් බුදුබණ දන්නවා නම් හිත යොදා ගැනීමට බං දාන්න අල්ලන්න පුළුවන් දේශක. ඒකවල හිතේ කොට හිතේ වරින්න වෙලාවක් නැහැ. වැදුනනේ තම හිතුවද ඉමත්නම් මගේ හිතුන මට නිසා හිතුනද කියලා හිතුනා නම් එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ ගණන් ගන්න එපා හිතනවා නම් විතරයි කෙලෙසෙන්නේ ඉතින් අපි බැලුවොත් මේවා හිතන හිතේ සිද්ධ එකක් දෙකක් නැහැ ඔක්කොම හිතන දේවල් මේ ඔක්කොම දුක් වෙනවා කියලා කිව්වම දුක්ඛය තුන් වෙලා කනවා මදි අතර වේලක්වත් කන්න වදිනවා මේ අදින ඇදිල්ල ඇදින්න. ඒ ගිය ඔකෝ බරකර කියන අදින කරලා කිසිම සුදුසුකමක් නැහැ. පුතත්යන් කිසිම සුදුසුකමක් නැහැ නැතුව ජීවිතේ ඔක්කොම කරේලා ගන්නවා. අරේ නාචරට සියලු සුදුසුකම් කියනවා උන්වහන්සේලා කිසිම දෙයකට කවුරු හරිලා කිව්වා. බීයේ කවිය හරින් ඉන්නවා මිසක් කරන්නේ නැහැ. මොනවා පෙන්නවද? පොත්තේ ඉස්සරේ බලන ඉන්නවා මිසක් කරන්නේ නැහැ. මොකද දන්න ඔය විසඳන්න බැරි ප්‍රශ්න. අපේ හිත කියන්නේ ප්‍රශ්න හොයාගෙන යන එක. දුක් පීඩා ගැනීම සඳහා හැදිච්ච දෙයක්. දුක් කරදර ගැනීමම අයිතිවාසිකමක් කරගත්ත හිතක් ඇතුළේ ජීවත් වෙනවා. ඉතින් මේ හිත කොහෙන් මේක කොහෙන් අපිට සුබ සිද්ධියක් සිද්ධ වෙනවා. ඉතිවිලි පිළිබඳව ඒක සම්පූර්ණ හාස්‍යයක්. අපිට මේ හිතවිලි අපිට උත්තර දුක් ගන්නවා කියන්නේ සත්‍යමත් කරන රූප කර්මස්ථානට දාලා රූප කර්මස්ථානයේ චිත්තක්ෂණයක් හිතියොත් එළාට හිතවිලි නැති කරන විශාල ලාභයක්. ඒක ඉන්නේ ඔක්කොම අයාලේ යන හිතවිලි වලින් අපේ හිත උත්තර මෙල්කලා ඇවිල්ලා වගේ දෙත්තක් හොල්ලා මෙල්කුවා ඇවිල්ලා වගේ ඔක්කොම ඕජාව ප්‍රසාරණය. ඒ නිසා හුදුරට අවදීන් ඉන්න එන හිතවිලි හිතන හිතවිලි ඒව පිළිබඳව දැනගත්තට පස්සේ තමයි මේ බුදුහාමරගේ බණ යොදා ගන්න පුළුවන්. මේ හිතලා කරන්න බෑ. ඒ නිසා ඒක දිහා ආවම ඉස්සර කරගන්න එපා. ඒ වගේ හුදුරට බලන්න මේ මන්නේ බබා දෙකේ ඉන්නේ අල්ලපු ගෙදර බබා දෙක. හරි. අනේ අනේ. චතු ආරක්ෂක භාවනා බඳන අවස්ථාවකදී වුවත් ශාරීරික වේදනාවක් දැනුණොත් එය අනුපස්සනා කිරීම සුදුසුද? ඒ සමෙන් විපස්සනා වේදනා භාවනාවට යන්නේ. ඒක වේදනාවක් ආවයි අපිලාදී පෙළෙන්නේ. වේදනාවක් අයියා වෙනවා. වේදනාවේදී මේ වේදනාව හරහා අනුකසන මට්ටමට යන වේදනාවට වේදනාව ජය වෙනවා. වේදනාවට පෙළෙන වෙලාවට අනුකසන ක්‍රමද ඒක හේඳිරි ගෑමක් විතරයි තියෙන්නේ. ඒක තියෙන්නේ ආందోලනය දුක් අඳුනාවක් විතරයි සයිනේන වේදනාව වේදනාවට පසනා කරන්න බෑ වේදනාවට පසනා කරන්න හොඳට සතිය ඇතිවිලා තමයි අතේ අතේ තියෙන ඕනේ වේදනාව තම වේදනාවට උඩින් ඉන්න ඕනේ ඉන්නකොට තමයි වශී කර ගන්න පුළුවන් ඒ වගේ වේදනාවක් කරනකොට එන දුක් කරදර ආවම හිත වැටිලා තියෙන්නේ පරාජිතයි කාදාකට අනුපසනා කරන්න බෑ ඒකට පරාජිත අඬා රෝගයක් එහෙම නැත්නම් කන බින්දමක් විසරයි ඕක නෙවෙයි වේදනාවට දැන් ස්වාමීන් වහන්සේ උපසේන පෙර ගාථාවල සඳහන් වූ භික්ෂුන් වහන්සේලාගේ ඥාන ප්‍රවත්මත යහපැවැත්මට හේතු වූ කරුණු 10 කරුණාකර සඳහන් කර දෙන්න. කරුණු 10 කියන සඳහන් වෙලා නැහැ. ඒ විදිහට ගාථා 10ක් ගොඩක් කරුණු තියෙනවා. අනිත් එක මේකට නෙවෙයි කමට අරසොත් කරනවා. ඒක ධර්ම සාකච්ඡා. අපි කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ භාවනා කරනකොට අදාළ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නකට කියාගන්න කැමති නම් ධර්ම සාකච්ඡාවට දාන්න. ඒකකින් බණහසර ආයෙ වෙලා කරමු. දැන් මේ සම්බන්ධය ඉතලා කණෑර බලන්න ඕනේ. ඊටසින් අසම්වල අම්ල අම්ලකර සහිත සිසිල් වාතය නාසයේ මුල වදින බව දැනෙනවා. ඒත් ශරීර උෂ්ණත්වය හා මුසු වාස්වාසය ස්පර්ශවන තැන සොයා ගන්නට අපහසුයි. මේ පහදා දෙනමින් අවදි. ඒකට දැනකොට දැනව ගන්නවා දැනකොට දැනව ගන්න. ඒක වඩා හොඳයි. ඒකට මෙතෙන්දී එකම ප්‍රශ්න තමයි අර හුස්ම ඇතුල් වෙනකොට දැනෙනකොට සතියක් තියෙනවා. හුස්ම පිට වෙනකොට නොදැනෙන වෙලාවේ සතියක් තියෙනවානේ. මේ දෙකින් සතිය වඩා හොඳ කොයි වෙලාවෙද කියලා මම මේ ප්‍රශ්න කරුවෙන් අහන්න කැමතියි. ප්‍රශ්න ඇතුළේ නෝට ඇතුළේ වෙන බව දන්න සතියද ඇතුළ පිට වෙනකොට පිට වෙන බව දන්නේ නැති සතියට වඩා හොඳ සතිය. කවදද දැන් ප්‍රශ්න කරුවෝ මේ ඉඳනකොට දැන් මම මෙතනින් අතනින් කවුරුහරි එනවා පේනවා. ඒකකට මම දන්නවා පේනවා. නමුත් මට කියලා තියෙනවා දැන් මේ වෙලාවේ හොරෙක් එන්න තියෙනවා. සැලකිලිමත් ඉන්න කියලා. ඉතින් මම බලාගෙන ඉන්නවා තාම කවුරුත් එන්නේ නැහැ. එතකොට අර හොරෙක් කවුරුහරි එන වෙලාවේදී එන බව දන්න සතියයි එන්නේ නැති වෙලාවේදී වැඩි කියලා අපේක්ෂා කරන එන්නේ නැති වෙලාවේ තියෙන සතිය දෙක දැක්සොත් වැඩි සෙල්ලක්කාරකම වැඩි කාර්යක්ෂම භාවයක් කියන එකට ඒ ශරීරයක් බලක් තියෙන සතිය යමක් නැති වෙලාවේ බලා ඉන්නකොට යමක් තියෙන වෙලාවේ බලා ඉන්නකොට කියන එක මගේ ප්‍රශ්නය. ප්‍රශ්න සංකීර්ණද නැත්නම් තේරුම් ගන්න පුළුවන්ද? ඈ? ඔව් ඒක නිසා ඕනේ කියන්නේ. ආ මේම කියතයි ආශාස ප්‍රසාස දෙක බලන්නකොට ආශාසි වෙන්න ප්‍රසාසිට ගියාට පස්සේ අහුවෙන්නේ නැත්නම් තියෙනවා. ප්‍රසාදේ වුණාට පස්සේ ආශාසය කියලා අහුවෙන්නේ නැත්නම් තියෙනවා. ඒකකට දැනීගෙන ගිහිල්ලා අර නොදැනෙන තැනට ගියාට පස්සේ සතිය තියෙනවා. නමුත් දැනෙන්නේ නැහැ මොනවාක්වත්. එතකොට දැනෙන වෙලාවේදී සතිය උගාක්ව ප්‍රණීත වෙන්නේ නැත්නම් මොනවාක්වත් දැනෙන්නේ නැතුණත් බලාගෙනකොට වැඩි ප්‍රණීත වෙනවා. ඒ නිසා මේකම හොඳට සම්භාවනාව හින්ද වෙන්නේ ප්‍රසාද වෙලා. සම්පූර්ණ අවධානය දින මොකද දැක්කේ නැහැ. හැබැයි දැකෙන්න පේන්න ඕනේ මට මම බලාගෙන ඉන්නේ. පේනොන්නේ ඒ නිසා මේ දෙකේදී ඇති වෙලා වෙදී ඇති බව දන්න සත්‍යයට වැඩි විශාල ප්‍රණීත සත්‍යයක් තමයි නැති වෙලාදී නැති බව දන්න සත්‍යය. ඒත් අපි හිතේ අඳුරන්නේ අපි හැම වෙලාවෙම ඇති වෙලාවේ ඇති බව දන්න සත්‍යයට අඳහෝලා. නමුත් මේව ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආරම්මණයක් සහිතව පවතින සත්‍ය සහ ආරම්මණයක් රහිතව පවතින කියන සත්‍ය දෙක බුදුසසුනේ පෙන්නලා අපිට ඇඟට නොදැනෙන්න ආරම්මණයක් ඇතිකන පවතින සතිය ආරම්මණයක් නැතින දක්වාම ගමන් කරවීම තමයි භාවනාවේදී රූප කර්මස්ථානයේ කරවන්නේ. ඒක මේකද? ඒක හරියට කියනනම් අත්දැකීම අල්ලගෙන බයිස්කලයක පදින පුරුදුයි මිනිස්සයා සංයතක තැරලා බදින අත්දැකම තැරලා බදින ඒකත් අපිට අහන්න වෙනවා අත් දෙකින්ම අල්ලගෙන පවතිනකොට පවතින බයිසිකල් කාර්යද හොඳ තනියටින් පදින මිනිහද හොඳ අත් එක මත ඇල්ල පදින්න පුළුවන් නම් ඒ තුන්දෙනාගේ වඩා දක්ෂයා කවුද මොකද හිතේ ඉතින් අරමුණක් නැහැ යාට පාලනයක් නැහැ යනවා ඒ වගේ දැන් ආසන්තර පදනකොට ඕවර් රයිඩින් බට්‍රයිට්ලා ඉස්ලාම් ගිහිල්ලා අජීක සීගානේ ප්ලේන් එකේ ගිහිල්ලා වැටුනේ අවුරුදු 200 ගිහිල්ලා තියෙන්නේ දැනගෙනකොට තියෙනවා කිලෝ 2000ක ප්ලේන් එක. කිලෝ 200ක්. කිලෝ 200ක් කියවම මෙට්‍රික් ටන් දෙකක් වෙන්නේ. ඉස්සරහට පස්සේ මීටර් 100ක් උඩ ගියාට පස්සේ පයිලට් ඕනේ නැහැ. ඔට පයිලට් නියම. පයිලට් ඉන්නවා. පයිලට් අයින් වෙලා යන්න බෑ. නමුත් පයිලට් ඉන්නවා. ඔක්කොම යන්ත්‍රය යන්ත්‍රයෙන් චෙක් කරගෙන යාට පෙන්නලා දීලා දින උපමාන ටික අපි ඉන්න දැනේ මෙච්චරක් අංශක ගානක් ඇසින් ඉන්න මෙච්චරක් උඩින් ඉන්න මෙච්චර වේගකින් යන්නේ වාතය වේගය මෙච්චරයි අපි මේ ඉතුරු දැනේ මෙච්චර ඇතර ගිහිල්ලා තියෙනවා යාන සීල් ගන්න මෙච්චර දින ඔක්කොම තොරතුරු ටික තියෙනවා හැබැයි පයිලට් ටිකක් ගන්න කෝපි ගන්න දෙන ඔය වෙලී ඉන්න එක ඒක අර විතු දවසම කප කප යන්නේ මොකක්වත් නැහැ ඒකකොට ජීවත් වෙන මොකට පරිගවන්න වටින්නේ මේ පයිලට් එක නිකන් නෙවෙයි නිදි පයිලට් හරියන්නේ අර අර එක දවඩුවා මේ පයිලට් එක තමයි දැන් මොකට පයිලට් එක දාගෙන තියෙන්නේ මුතර ගන්න දෙන්නේ බෑ ඔයසලා ට්‍රේන් එක අහගෙන මේ මේකෙන් ගන්න වෙලාවෙදි මුලින්ම මුස්සන වෙලාවෙදි පයිලට් අනවුන්ස් කරන ඔක්කොමලා ඉන්න ආසන වලට පරිගත කරගන්න සේවක මඩුල්ල පවා තම තමන්ගේ ආසන වලට යන්න ඕන්න දැන් උස්සන්න හදන්නේ ඒකකොට ඇඟ සහලවන ඔක්කොම තනිකර සියලු ආරක්ෂණික තියෙන පයිලට්ගේ අතේ තමයි. ඒකවල කිසිම එකකට මැෂින් එකට දාන්න බෑ. යා අනිවාර්යෙන්ම බග වෙන්න ඕන. මත්තම ගියාට නිකන් යනවා. ඒක තමයි ඒක තමයි තාක්ෂණය කියන්නේ ඒක තමයි ශිල්පය හැටි ඒක තමයි ගැන්ම ගත්තට පස්සේ අස කැවුනට පස්සේ ඔය පටන් ගන්න තරම් අමුඩ ගන්න ඕන ගමන් නැහැ. ඒකට යන්න බෑ උගාක් පුරුදු කරන්න කියලා. පුරුදු කරන ගියාට පස්සේ වෙන ඇති දේ ඇති විදිහට වෙන නැති දේ නෑ කියලාත් වෙනවා. අනේ නැතිදී නෑ කියලා පෙනීම අර විතරයි අංචල්ලු කරනට අපි. ඔකම නැෂ්ඨාත දාපලස්. ඇතිදී හරහ තමයි ගෙනියලා. ඇතිදී කියන්නේ රූප ධර්ම. ගෙවන් කරලා ගෙවන් කරලා ගියාට නැති වුණා සත්‍ය වැටෙන්නේ. සත්‍ය පවතිනවා. ඒක මට අයිති සත්‍යයක්. ඒක manussත්වයට අයිති සත්‍යයක්. මේ manussත්වය ඉක්මවත සත්‍යයක්. එතින් ගියාට පස්සේ මොන විපස්සනාව පටන් ගන්නවා. ඒවත් නෑ නැති බව පේනවා. ඒක ලියන්නේ. ඒක තමයි අමාරුම දේ කොච්චරද කියනවා නම් අපිට මේ ලෝකයේ සම්පූර්ණ අවකාශය ගත්තාම ඇති ප්‍රමාණය 104කට වැඩි අඩුයි. නැති ප්‍රදේශයේ 196ක්. තව මෙතෙක් කල් දැක්කේ අයින්ස්ටයින් ආවට පස්සේ තමයි කිව්වේ අපිට පේන ප්‍රදේශයේ මුළු පරිමාණයෙන් හතරටත් වැඩි අඩුයි. ඒකේ භෞතික විද්‍යාවේ. ඉතුරු 126ක් තාක්ෂණයට 170ක් දාස් එනර්ජි එකක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් අපි රණ්ඩු කරන්නේ, ඉන්දියා කරන්නේ, ඉඩම් බෙදා ගන්න හදන්නේ 100ට 7ට තමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ 100 100ක් දැකවොස්ස වෙනවා. නැද වේවා පිළිනවනම් තොපි එලා හරකුණ්ඩ තොපිට තේරෙනවා නම් මේ 96 මේක පුරුෂ දීන්නේ ඕකේ මොකක්ද යකෝ රණ්ඩු කරන දෙයක් කියන්නේ කියලා. උදාලේ කියන බණින්නේ එහෙම ශූන්‍යතාවාදී කියලා හොඳ අම්බුකාර වචන කියලා වැටෙනවා. ඉඳලා ඉන්නේ මොල් හොයන දේ තුළ විදුම සත්‍යයක් නෑ ඔතන කක්ක විතරයි කියන්නේ. ඔකට සාපේක්ෂ නැති දෙයක ඵලයක් නැති දෙය තමයි සත්‍යය. ඒක නෝත් අපි නැති දෙයට යනකොට හිතනවා ඇතිතන කියන සත්‍ය තමයි හොඳ එක. නැතිතන සීසන එක අඩු කුලේ සත්‍යයක් වෙනවා. නීච කුලේ කියන. ඉතින් උන්ට ගමනක් නෑ. ඒකම ඇතිතන ඉඳලා නැත්නම් යන ගමනක් තමයි විපස්සනා කියන්නේ. අදයි සක්මන් භාවනාව පුහුණු මුල් අවධියේදී වම් කකුල දකුණු කකුල වශයෙන් අවධානය දුන් නමුදු අප දැන් සක්මන් කිරීමේදී මොනෑම කකුලක් පිළිබඳ අවධානය යොමු කරනවා මිස ඒ වමද දකුණද සලකන්නේ නැත. සලකන්නේ පාදයේ ඇතිවන සෙලවීම සම්බන්ධතාව පමණයි. නියම් අඩුපාඩුවක් එනවා. දැන් මම දන්නවනේ මම ඉඳගෙන නෙවෙයි ඉන්න සක්මන් කරනවා. මම ඒක සාධක නෙවෙයි. වේදනාවක් නෙවෙයි. කිසිලෙක පයි පිළිපලා තියෙනවා. ඒක ඇවිදිනවා. කය ඇවිදිනවා. මම බලනකොට මට පේනවා පාය කියනකොට බර වෙන්නේ නැති ඔතනට හැල්ලුනට ඇවිදිනකොට ඇවිලෙන්නේ නැති පේනවා නමුත් මම කරන දේකුත් නැහැ දැන් අවධානය තියෙනවා අර මේ හිත ගිල්ල නැහැ කියලා එතකොට මේ ඇලැල කියලා දෙන්න ඕන කමක් නැහැ. යා යාගේ වැඩේ කරනවා. තමයි තියෙන නිරීක්ෂණය කරන එක විතරයි. අර ප්ලේන් එක හොඳට යනකොට ඕටෝ පයිලට් එක දැම්මම පස්සේ පයිලට් එක දිහා බලනවා. එතකොට යා බොස් කන්ටද කරන්න අනම්මන ඕල්ලන්න කරන්න දෙයක් ඕනේ. මේක ඔක්කොම හොඳට යනවා. සොරතුරු වෙනවා. ඒ අවධානයෙන් බලන්න. එතකොට කියන්නේ භාවනාව අනායාසයෙන් සිද්ධ වෙනවා. සක්මන අනායාසයෙන් සිද්ධ වෙනවා. තමන් ඉතින් යා මේ ගෞරවය අනුකරන්නේ නැතුව අනුග්‍රහ කරන්න හොඳට බලනවා. ඒ ශාරීරික උද්භවයක් හතයි හතයි කියලා ඇවිදින්න හදනකොට මේ බබාගේ මේ හතර හතර ඇවිදින දිහා බලාගෙන ඉන්න අම්මා අඩි හතක් කියලා ගියාට පස්සේ අඩි හතක් ඇදලා දරුවා ඇවිදිනකොට මේ දරුවට වැඩි සතුටක් ලබනවා. ඒක දිහා බලලා ඒ වාගේ තමයි තමන්ගේ සතිය දවස් අඩි හතක්වත් ඇවිදින්න බැරි පොඩි දරුවෙක් වගේ. දැන් හත හතයි කියලා හත තන්නලා එයා හොඳට ඇඳගෙන යනවා අම්මා අවධානයෙන් බලනවා. අනේ පොඩි කාලේ කන්නම ඇදගෙන යන්න පුළුවන්. හැබැයි මම ඇහැට අහගෙන ඉන්නම තමයි ඉස්ලා කන බිම යන ගත්තොත් කන්නට ඒ කතාව ගත්තොත් අවධානයෙන් ඉන්න. මොකද නැත්තම් ගෙදර ආවම තාත්තයි පොඩි ගන්නවා. කොල්ල බිම ඇටේ වැටිලා කන් ඇට යනගෙන තිබුණොත් අම්මා ගහන්නේ පොඩි ගන්න නෙවෙයි. තාත්තා ගහන්නේ පොඩි ගන්නේ අම්මට ගන්න. ඒක ඊළම හම්බ වෙනකම් මේ පරක්කිට වෙන දරුවෝ බලාගන්න කියන මුටි ගන්න. ඉතින් ඒ නිසා පුදුම ආශාවකින් අර දරුවෝ දිහා බලන්නේ හතයි හතයි. මේකේ සමාජෙම දරුවෝ වගේ තමයි සතිය කියන්නේ. මේ අවධානය සතිය වල කරගෙන යන්න මම ඇලි ගන්න ඉන්නේ. මම කන්නට විමානය යන්නේ කියලා බලන්න කෙලින් ඉන්නවද කියලා බලන්න බලාගෙන ඉන්නවා. එන්නේ එන්නේ න්‍යාය වැඩේ යට කරගන්න දෙයක් කරන්නේ. අවසරයි ගානවා. මම ආස්වාද ප්‍රාස්වාස ලෙස බලා ඉන්නමයි කරන්නේ. පර්යන්කයේ තුල මට අධ්‍යක්ීම් දෙකක් රැකිනවා. හිත සුදුව සුදුව තබාගෙන අධ්‍යක ධන හිස මත තබාගෙන සිටින විට ආස්වාස ප්‍රාස්වාස සියලු සිවුඹ දැනෙන අතර එක වෙලාවක් ඉන් ආලෝකයක් මතුවන අතර එය තුළ ඉතා සනීපයට ඉන්න බවක් තේරෙනවා. සිතට සතුටක් ප්‍රබෝධයක් මතුවන අතර බොහෝ වේලා සිටිය හැක. එවිට කායික වේදනාවක් මතු නොවේ. කයද නොසේරෙන තරමට සැහැල්ලුය. නමුත් සියුම්ව වරින් වර ආස්වාද ප්‍රාස්වාස දැනේ. පර්යංකයෙන් නැගිච්ච නැගිච්ච විට බැලු බැලු අස ඉතා ප්‍රසන්න බව පේන අතර ප්‍රියමනාප භාවයක් සිදුවේ. ඉත සඳ සතුටක් දැනේ. මගේ ශරීරයට ආලෝකමත් බවක් දැනේ. උඹර දෙක පරයන්කේ තුල අද්දක එකමද තබාගෙන හිස තරමක් නමාගෙන ආස්පස ප්‍රාස්පස බලා සිටීමේදී ඉවතියෙන් පහළ කොටස අධික වේදනාවක් මතුවන අතර එය එන්න එන්නම උත්සන්න වී එයි. ඒ අතර වරින් වර ආස්වාද ප්‍රාස්වාද දැනේ. මේ වේදනාව ලෙසට දරා දරාගෙන බලා ඉඳීමට එක වේදනාව දැනගෙන වේදනාව දැනගෙන බලා සිටීමට හැකියි. මෙම වේදනාව අභිභව ආස්වාද ප්‍රාස්වාද දෙස බැලීමට යෑමෙන් හිත පිටතට යයි. වරින් වර මේ ආකාරයෙන් නැවත නැවත කළහොත් දවස පුරාම කායික වේදනාව දැනේ. සක්මනේදී තරමක් වේදනාව ඉහිල් වේ. මේ ආකාරයට මතුවීම ඉතාම ඉතා පැහැදිලි මේ தත්ත්වය වටහා ගන්න. ඉදිරියට යෑමට උපදෙස් දෙන්න. පැහැදිලි යන්න අදහස් කරන දේ හොඳ දීපිතව තියෙනවා. මේක කියන්නේ අපි වාහනයක් යන ගමනක් යනකොට තමන් යන පාර හොඳ සාදලා තියෙනවා. ඉස්සරහින් පස්සෙන් කිසි වාහනයක් නැහැ. ඒකෝට තමයි කැමැති වේගයෙන් අනුසය පිළිබඳ ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. හරියට හයිවේ එකට දාගත්තා. සමහරයන් රැකී කවුරක්වත් නැහැ මේ නාසිකසොට විශ්වාස. නමුත් මේ වෙනකොට හිතන පොලක් මැදින් යන්න වෙන්නේ. ඉතින් දවස මිනිස්සු අයලා එහෙමනේ පාරක් පඩු අනික්වා අනස්තේම අන්න මේ වෙලාවක අපිට ඒකාන්තින් මානසික ආතතියක් එනවනේ. මේකට වරණ සොකේ මිනිස්සුයි පොලක් මිනිස්සුන්ගේ කිසිම දැකීමක් නෑ බාහිරයට වහන යන්නේ ඒගොල්ලෝ වැඩි හුතු කර කර ඉන්නේ පස්සේ පතරක් යනවා ඉතරාට යනවා අන්න ඒ වෙලාවේදී වාහනය පදවනකොට අරතරම් පාරේ සුද්ධයක් නෑ නමුත් අපිට පොළ ඉවර වෙනකන් හිතුවොත් හැන්දෑවෙනකන් කාර්යකම කරගෙන ඉඳියි ඒක හොඳම වෙලෙම කාටවත් හප්ප ගන්න නැතුව අඩියක් විතර ගිහිලා එමීට පොඩ්ඩක් ගන්න ඊට පස්සේ තව පොඩ්ඩක් යනවා මොකද යනකොට නතර කර කර ඉන්න වෙනකොට යන්න පුළුවන් නමුත් අර හයියකට දාගත්තා වගේ යන්න බෑ. ඉතින් මේ වාහන පැදවීම දිගේ හයිවේ කියනවන එකට දක්තර ඉතුරු විදුරෙත් වෙන්න ඕන නැත්නම් පොලක් කරා පදවනකොටද දක්තර විදුරෙත් වෙන්න ඕන කියලායි මගේ ප්‍රශ්නේ. ඩ්‍රයිවිං වල දක්ෂකම තියෙන්නේ හයිවේ එකේ කවුරක්වත් පේන්නේ නැති පාරක දමලා ඇවගෙන යන්නේකද? එතන මේ පොලක හප්ප ගන්න නැතුව ඉන්නේ. එතකොට හැප්පුණොත් වාහන අනුසුළු වලක්වා නොගැලීමේ වරදට කොහොමදක් තමන් අහුවෙන්නේ. හැප්පෙන එක ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්. සෞදු ජීව නීතියක් නම් ජීවු වාහන අනුසුළු වලක්වා නොගැලීමේ වරදට උට කොහොමදක් උග අනක් ගන්න. ඉතින් අනික් මනුස්සයගේ වරද කියලා බෑනේ. දැන් පොඩියට කියලා දැන්නේ මම වාහනේ රට කරන ඉඳන් ගන්න ඌ හැප්පිලා තුවාලුනේ ඉවුව බෑ. වාහනාධිකාරිය තමයි ගන්න ටැක්ස් එක කපලා. ඒ නිසා මේ පොලේ ගිනින එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාවක් සිද්ධ වෙන්නේ ඔය අර නලියන වෙලාවට. විඥානාදී දෙදෙන උදාහරණේ බොහොම බරපතල විවිලි බොහොම බරපතල එක මම ටිකක් කෑලු කරලා කිව්ව රැය වෙලා වැඩි ඉන්න. මේ විඥානාදී කියන්නේ නගර සෝපඤ්ඤා. සංගීතයත් වයමින් ඉන්දුකීයෙන් උප්පරීම රංගනයක් කරනවා. ඒකට රටේ ඉන්න තාක් සෙල්ලා ඇවිල්ලා බීලා නටනවා. රැජිරුවත් බලන්නේ නැකම රැජිරුව කියනවා වැරද්දක් කරපේකට ওই සෙනඟ පැති පොතල් කලයක් පොඩි කියන කලයක් කඳුලක් හරි හැලුනොත් ඔය උඩ ගහලා. පහ ධාරේ කරන පිටිපස්සේ. ඉතින් අර මිනිස්සු නටන වැඩින් අර පොතල් කලේ කඳුලක්වත් හරා ගන්න තුනියා යන්නේ පොඩ්ඩ හැලුනොත් ඒත් එක්කම පිටිපස්සේ ඉන්නවා ගහලා ඇදගත්ත කඩුවක් කරා. අන්න මේ මනුස්සයා කොහොමද අර නටන සෙනඟ බැඳ යන්නේ? ආ නියෝගිතව සත්‍ය සාධු කරන්නේ. කමිය විඳනවා. ඉතින් ඒක තමයි අපේ මිනිස්සුන්ට තියෙන උත්කෘෂ්ඨ දේවා ඔච්චරයි. ඒ නැත්නම් පිටිනේ කියලා කාරකක් පදිනවා කියුවාම ඕකේ මහගුණයක් තියෙනවා. පිටිනේ කරපදින්න ලැජ්ජන්න ඕනෙත් නැහැ. පිටිනේ පදින එක තමයි බුරුදු කරන්නේ. පස්සේ කියනවා පාරයරම්පලයන් දෙලක නැතිද. පාරයරම්පලයන් වාහන නැති ඊට පස්සේ ටිකක් සෙමෙලින් ටිකක් පාරණ කියන දර ගිහිලා කොච්චර දර ගිහියා අරගෙන යන පුරුදු කරන එක තමයි කියන්නේ. ඒ නිසා අපේ අභ්‍යාසය අපේ අභියෝගයේ තියෙන මෙන්න මේ කය. ගොඩාක් සෙනෙහෙන් වේදනාවක් තියෙනවා ආනාපානෙ දැනෙනවා. හිතක් නරක් වෙලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කියනවා අච්චාර දැම්මා වගේ හිත මඩගුවක් ගෙඩියක් වගේ දැවිලා දැවිලා ඒ පරිමල ආනාපානෙත් තියෙනවා ආ මේ පවත්තගෙන යනකොට පොළක් මතින් ඩ්‍රයිවිං කරගෙන පහනක් කරගෙන යනවා දුදුරුවා අහංකත්ව තියෙනවා ජීවිතේ. නමුත් මේක ටිකක් යැපෙන්න පුළුවන් තාක්. ආනිම කරන කරගෙන ගියාම එතනදී මානසික ආතතියක් ගන්න නැතුව කපිකේ කඩේ වැඩි ප්‍රතිඥාන කියලා මාන ඔළුව නරක කරගන්න නැතුව ගිනියන එක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීමේ පළවෙනි පාඩම. එහෙම නැතුව පාලලා යන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ නිසා මේක තමයි ඇත්තම විපස්සනා වෙන වෙලාව. අර ඉස්සලා වෙලා සමතේ වෙනවා. මේ දෙක සමබර වෙනවා. සර්වණීය ස්වාමීන් වහන්සේ මම අද උදේ වරුවේ පරයන්කේ සිටන විට ආස්වාද ප්‍රාස්වාස දෙසට සිට යොමු කොට මම ශාලාවේ පිටුපස කෙළවරේ ඉහළින් සිටන බව තේරුණා මට හොඳටම ශාලාව පැහැදිලිව පේනවා බුදු පිළිම වහන්සේ ඔබ වහන්සේ අන්තිරිසත් භාවනා කරන ආකාරය මම නැවත නැවත සිහිය එළවන්නේ ස්කර්ෂා මම ඉන්නේ ශාලාවේ ඉතිපස බව. නමුත් භාවනාවේදී මම ඉන්නේ ශාලාවේ පිටිපස. ඉරිස ඇගෙන් ඒ ධර්මයේ බොහෝ වෙලා තිබුණා. අවදි වුණාම මම ඉදිරියේ සිටියේ. ඒකත් පහදාගන්න. මේ ඉතර සාමාන්‍යයෙන් යනවා අඩ නීච මට්ටමකට අඩ හීන මට්ටමකට එතකොට මේ ලෝකේ කියන්නේ විකලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියන දෙක අතරමැද ඔළුව සුබට්ටා වගේ පැද්දෙනවා. ඔච්චර දිනුවත් ඇත්තේ ඔයාලා කරවදී ආලාදික වශයෙන්. එතකොට දන්නේක හිතලුවා මනෝ විකාරය. ඇත්ත වශයෙන් ඇති කරවලු අම්බේන කියන්නේ ඉස්සරහින්. ඒක නෑ කියලාත් බෑ. ආයෙත් කියලා කර දැයි ඇති බවම ආයෙත් පිටත. ඒ වගේ මේ ශරීරය දිහා බලනකොට භාවනා කරන වැළ වෙනවා දැනෙනවා. ඇද්ද ගන්නකොට නෑ. ආයෙත් ඒක අහකට ආයෙ වෙනවා. ඒකට පේනවා මේ මනසට අවශ්‍ය නම් ඕනම දෙයක් කරගන්න. මේ කියනවා මනෝ කුම්බංගමාගම මනෝ දෙච්ඡා මනෝ. තම දෙයකම මනසයි මුදලක් කියන්නේ. පූර්වාගමනේ මනසයි සියල්ල මනෝමය. ඉතින් මේ දෙක වෙන් කරගන්න බැරි කරලා සීසොෆෙනික් කියලා භයානක මානසික අසහනයක් තියෙනවා අපි ගැන දිස්සු. මේ නැත්තම් බයිපෝලර් ඩිසීස් කියලා නැත්නම් පර්සනැලිටි ඩිසෝඩර්ස් කියලා කියනවා. භාවනා කරන එක නේද මේ ටික මනෝ විකාරයක් මේක ප්‍රත්‍යක්ෂයක් කියලා. ඒ දෙකම මනසෙන් ඉතින් අපි එමෙහිට එමෙහිට එමෙහිට විතර මේ දෙක අතර මැදව අංජබජල් කරගන්න නැතුව ඔරුව ක්‍රීඩ කරගන්න නැතුව මේක මනෝ විකාරය මේක සත්‍ය කියලා බැලුවොත් අපි මේක රණ්ඩු කරලා තියෙන හැම සිද්ධියක්ම මනෝ විකාරයක්. ඉතින් හිතාගත්ත කාරණාට රණ්ඩු කරලා කවදාකවත් අපි හිතන පැත්තේ වැරද්දක් කරලා නැහැ. අපේ බලමු දෘෂ්ටි කෝණයත් අපේ වාදයට හිතාගත්ත නිසා මේ ගැටුම් ඇති වෙනවා. ඒකද ප්‍රේම කරලා තියෙන හැම ප්‍රේම කරලම තියෙනම මනෝ විකාශය. සත්‍යයට ප්‍රේම කරන්න දෙයක් නැහැ. සත්‍යයට ප්‍රේම නම් ලෝකෙට ප්‍රේමයි. දැන් අපිට ඕනේ කරනනම් අපි ප්‍රේම කරන්නේ මනසින් බලාගත්ත කර්ම රූප හේතුවක් නිසා මෙයා නම් නැතුවම බෑ. හරියනම් ඕනෙම නැහැ කියලා කියනවා. හැම ගැටුමක් ඇතිලා තියෙන මනෝ විකාරකින් කියලා තේරුම් ගන්න කිව්වොත් ගැටුම් වෙලා ඇති හොම්බකට වෙන්න ගහයි මට පිස්සු බින්ද මට පිස්සු කියලා කියන්නේ පිළ පරය හොයන්න කියලා ගහන. බලනකොට ඇත්තටම පිස්සු ගන්න. ඉතින් ඒකවල මේකනේ මේක ඇත්තට මේ මොන විකාරයක්ද මේ දුවන්නේ කියලා අපි කාටද මේ ගහපා දෙන්නේ කියලා. ඒකේ ඉන්න තමන්ටම තේරෙනවා ඒක ගැටසක්. මනෝ විකාරය. මේ දැක්ක ප්‍රත්‍යක්ෂ කියලා එකක් තියෙනවා. මේක තේරුම් ගන්න බැරි නම් පිස්සු. දෙකම සත්‍යයි කියලා හිතනවා. මම මෙයා පරිශන කරනවා. අපි කියලා බැලුවොත් මම ඉන්නේ භාවනා ශාලා ඉස්සරහ. හැබැයි භාවනා ඇද්දේ වහගත්ත ගමන් මම භාවනා ශාලා පිටපස්සට ඉඳලා බලනවා. මේ වගේ දීතිකා, මේ වගේ මනෝ භ්‍රාන්ති ප්‍රාශයක් මැද තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට මේ පේන්නේ අපිට බලන්න ඕනේ ලෝකේ. ඒකට තියෙන ලෝකෙ නෙවෙයි. අපිට පේනවා තියෙන දේ පේනවා පේන දේ කියලා ගියා. සැලම තියෙන දේ පේන්නේ නැහැ. ඔය පේන දේවතන ඇත්තෙත් නෑ ඒ නිසා සුත්තානුපස්සන සූත්‍රයේ කියලා ප්‍රත්‍යවසේ කියනවා සුත්ත්‍යඥය යමස් ඇත්තේ කියන්නේ නම් ආර්යයන් වහන්සේ නැත්තේමයි ආර්යයන් වහන්සේ තමයි ඇත්තේ කියන්නේ නම් සුත්ත්‍යඥයසේ නැත්තේමයි ආර්යයන් වහන්සේ කියනවා මේ ලෝකේ නිවනක් කියලා ප්‍රත්‍යවසේ කියනවා කේන්නේ බෑ කහපාරද හවුන්ද මොකද මේ කතා කරන්නේ ඒක උදා මේ මේ උදැසනදී බුදුහාමුදුරුවෝ මම මේ දරුවට ලොකු කැක්කුමක් මයි ළඟ තියෙනවා කියලා. කොහොම බුදුහාමුදුරුවෝ දෙන්න බව තියෙනවා නම් කහපාට ගැටෝ කැක්කුම කොහොම එකක්ද? නෑ එහෙම නම් මට පේන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා ඕල්ඩින් ඊට ගත්ත ලෝකයක් තියෙනවා. ඔය යෝගාවචරය වරින් මත මේ දෙක අතරමැද දෝල දෙනවා. ඒක සත්‍ය සහ මේ මේ ධර්ම සාකච්ඡාදී විතරයි මේක එළියේ. ඒකට කවදාකවත් මේක එළි කරන්නේ නෑ. ඒක කියපුවා අපේ පෞෂත්ව බිඳුවට බලන්න. ඔයාලගේ පොම්බගෙන ඉන්න ජීවිතේ පොම්බගෙන ඉන්න බෑ. අපි මේ විදහායෝ එමල් සංකෝ මූලිකයා අරක ලොක්ක මේක ලොක්ක කිව්වට හැම එකම බලනකොට කොච්චර ඇඳුම් ඇඳගෙන ගියත් ඇතුලේ හෙළිලු ඉස්පුතු අමුතුයි. 100ක් ඇඳුම් නැද්දත් යර දින හෙළු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ. හෙළුව හෙළුවම කම්ම සත්‍ය ලෝකේ කැමති නෑ මේ ඇඳුම් යට හෙළුව තියනවා කියලා දැනෙනවා. ඒ මතක නැහැ ශිෂ්‍යාචාර ඉස්සලා අපි ඉස්සෙල් ඉංග්‍රීසි කියලා කියන්නත් මතක නැහැ. දැන් මේ මෙතනදී අඳුන් නැති විශ්වස්තේ වල නඩු. මේ මනස විකාර කරගත්තේ. මනස විකාර කරගත්තට පස්සේ එකතු එකයි ඉතුරු වෙන්නේ ආසාරණිය විතරයි. මං කියන්නේ අඳුන් නැති කියලා මම කියන්නේ මේ මනසට දැම්මට පස්සේ මේක ශිෂ්ට මේක අශිෂ්ට කියලා. ඊට පස්සේ මට කුරුදෙ දෙලා එන ගැහුවා. නමුත් ඇතුලේ ඉතින් ඇතුලේ තාම අර ම්ලේච්ඡා ජීවත් වෙනවා. මනෝ විකාර කරන මෙච්ච ජීවත් වෙනවා අපි ඒකට කැමති නෑ කැමති නැතුනට සත්‍ය ඒකයි ඒ නිසා භාවනා කරන එක මේ මොන දෙයක්වත් දෙදරයක් තුනදර කටගාල බලනකම් කටාට නිශ්චිත වෙන්නේ ඒ දැන් අනු අනුපස්සනා කියන්නේ අනු අනුපස්සනාගේ බැරෝ බමනේ මොකක්වත් නිශ්චිත කරන්නේ නෑ ලක්ෂ කෝටි වාරයක් බලන ඊට පස්සේ ඉතින් ඒකේ ඔප්පු කරලා පෙන්නන දෙයක් ඒ නිසා මේවට වැඩියෙන් ගොඩක් දේවල් අපේක්ෂා කරන්න අපේක්ෂා කරුවට පස්සේ තමයි බුදුහාමුදුර අපිට මේ කියලා තියෙන මොනවා මේ දෙයක්ද කියලා සාමාන්‍ය අදහසක් ගන්නවා. පදයන්ක භාවනාවේදී සර්පේතු ඔළුවට වැටෙන බව දැනුනි. නමුත් නියුවේ නැත. ශනේකින් නැති විය. ඉදිරියට සර්ප ගුලියක්ද වැටුණා. තව දවසකදී මහා ජීවිතාලාවක් විසිය. එතන දිනෝ නොවේ. තව දවසකදී මහා කඩවර ප්‍රපාතයක් විසිය. එම එම ජලස මා වැටෙන්නට වාගේ සිටියේ නමුත් යෙව්වේ නැත. ඒ නැති විය. අනිවම හුදකලා වත ශුන්‍යතාවයෙන් යුතුව මම ඇතිව සිටියෙමි. මේ සත්‍යය පහදා දුන මැනවි. ප්‍රවාහයට පෙරවන් කරනවා. දැන් බය වුණා නම් පෙට්‍රල් පිච්චෙන. ඉතර කියන්නේ බය වුණා නැත්නම් ලබදාන කියන පුංචි කාලේ අවුරුදු 10 දාතනේ try වෙලා තියෙනවා. මේ ඇයන වයසෙන් ගියාට පස්සේ තේරෙනවලු පන්සලේ බැරි වෙන්න වැඩන්නේ. අරණියකට යන්න භාවනා කරනවා. ඒකට පිළිලා නැහැ. මොකක්වත් කියන්නේ ඉතලම 13 14 විතර. ඇසේ අරන් ඉතිරියට පස්සේ යාමසුරු කිව්වලු මේ මිනිස්සු නරඹුවට මිනිස් කියන භාවනාවක් නැහැ. මිනිස් කරන්නේ ඔය සතුවරක භාවනාවේදී බුදුහමෝ ගාවිලා කියලා භාවනා කියලා යන්නේ තමයි. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ හිතාගත්තලු කමක් නැහැ ඕන එකක් වෙච්චවයි මේගොල්ලෝ එහෙම කෙරුවට මම ගිහිල්ලා භාවනා කරනවා කියලා දැන් කට්ටිය වන්දනා කරලා බෝධිනාන්ද ළඟට ගිහිල්ලා. ලොමුදාන්සේ කාම්බරේ මේ ඉතන පිටිරේ ඉතන භාවනා කරනලු පොඩි කොල්ලා පොඩි හාමුදුරු. ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට බල්ලෙක් ඇවිල්ලා සාංශ පිටිරේ ඉතන භාවන කකුල් දෙක දෙපැත්තෙන් තියලා දිව දික් කරන මූණට දාගෙන ඉන්නවලු ඉස්සරහට ඇවිල්ලා. දැන් ඊතල වෙලාවල් දැන් මේ හරි පේන හරි කවුරක්වත් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ ලොකු සාහිත්‍ය කියනවා මං එදා ඇස් දෙක ඇරියා බැලුව ඇස් දෙක ඇරලා බැලුවනම් මම තාමත් එතන කියලා. මොනවාක්වත් කරන්න ගත්තේ නැහැ වෙන දෙයක් වෙච්චා වෙලා කරබන හිටිය ඉතින් මට තේරෙනවා මේ හිතට ඕන විකාරයක් කරන්න පුළුවන් ඒ වෙලාවේ බය වුණා නම් ඇත්ත කැරියා නම් මම තාමත් මේ බණ ශාලාවේ තමයි අය ඒක අල්ලන්නේ මම බය වීම හරහා ඉතින් යන්න ඇරියා නම් ඒක තමයි අපි කරන යෝගාවචරය මේන එකම දෙයක්වත් නතර වෙන්න නෙවෙයි යන්නේ අපි අල්ලගත්තොත් තමයි නතර වෙන්නේ. ඉතින් වගේ විකෘතිආකාර දේවල් වෙනවා. ඒ හැම එකක්ම හිතේ තියෙන කෙලස්. මුළු ජීවිතය පුරාම දකින හැම කීයක්ම හිතේ තියෙන විකාර. අපි හිතන්නේ මේ මේ කීකේ කීක දේවල් කියලා. නමුත් මේ හිතට ඕනේ නම් ඕන දෙයක් කරලා බලන්න පුළුවන්. නමුත් සැලෙනවා නම් අසහනේ කෙලස් ඇසිලි හිතේනවා. මං කියන්නේ ඒකට ලාලල්ලා කියලා ඉන්නේ. ලාලල්ලා බොරෝ ලාලල්ලා ඒකයි. ඉතින් ඒකට අල්ලමුකම මිනිස්සු විතර මිනිස්සු බයින්න පටන් ගන්නවා මීයා මීගේ ඇලියට වෙන ගානාවල මොනවදවත් ගණන් ගන්න. ඉතින් ගණන් ගන්න තමයි අපිට කට්ටිය කියන්නේ. බුදුන් කියනවා ලාලල්ලා ඒක ගණන් ගන්න එපා. ඉතින් අපි ආශ්‍රය කරන්නේ මේ අසත්පුරුෂයන් කියන දේට බුදුහාමෝ කියන දේ කියන ප්‍රශ්න තියෙනවා දවසකට කොච්චරක් ඒවල් අපි හිතේ තියාගන්න. ඒ හිතේ තියාගන්න හැම එකකින්ම දෙක දෙකොන පන්නම වතු කරගත්ත කපුවා වගේ දැයි. ඔය කොයි දේ අවද කරකට කිසිම කෙනෙක් චෝදනා කරන්න කෙනෙක් නැහැ. චෝදනා කරන්න අයිති නැහැ කාටවත්. ඒ මගේ දුක ඔබ අනිවාර්යයෙන්ම තැවෙන්න ඕනේ කියලා කාටද කියන්නේ ඔබ හිතාගන්නවා මම ගණන් ගන්නෑ. ගණන් නැහැ. ගන්නවගේ පෙන්නනවා මොකක්වත් නැහැ. ඉතින් එක්කෙනෙක් මේ ඊනවා විතර ගියාම දැන් කොහොමද මේක කරන්නේ? එතකොට මම කිව්වා මේ මොදෙලම මතක නැති වෙන මේක වගේ හිතපන් කියලා. ඉතින් කොහොමද කරන්නේ කියලා. මොකද තාම්පා ළඟට එනකොට නීල දිල කතා කරපන්. <laughs> නීල ළඟට එනකොට කමලා දිල කතා කරපන්. ඊට පස්සේ බානුමති කියලා කතා කරපුවම කමලලට දෙනවා තුන් දවස් තුනක් විතර යනකොට මේන මුගේ උරුහක් වෙලා ඉතින් ඊට පස්සේ ගණන් ගන්නෑ. ඒ දැක්කම කියන මට මතක නෑ මේ කවුද කියලා. ධර්මනුසයන් එහෙම නෙවෙයි ලෝකෝර තොරණක් ගහලා ආවඩේලන පාර ගන්න කියලා කියනවා. මට මතක නෑ මේ කවුද වෙන්නේ. ඉවරයි. ඔක්කොම ඉවරයි. අනේම දෙකක් තුනක් කරවට පස්සේ කුණ්‍යක අවස්ථයක් රජුරුවාවක් කියනදි මොකද තමයි මම දැන් කල්පනා ටිකක් හොඳම ජීවන්නේ මතක නෑ කවුද මේ කියලා සුලතේපර රැට ආලීහා දුල කතා කරන ජාතක. ඒක ඉන්නා වෙලාව ආලීන කොහොමද ඉරෝද ජීවිතේ ඡන්ද බේරුම් අරගෙන දැන් නම් වැඩේ හරි. සිංහලවද ඔය පොඩි දෙල්ලන් මං කියලා දෙන්න ඕන දක්වව ගොල්ලන්ට. බාරලා කරන පිළිසෙන්නේ. මේ මෙලේ මේ මතක නැතිව ගැන කනගාටු වෙනවා. ඒක වලකෙලියද. දේවාණේල කරන්න මට කරලා කියලා බෑ. ඌ හරියටම දැනගන්නවද ජාතක නිසා. අපිට දේශපාලනයන්නේ ඉදිරිපත් සිට මනසේ ආවෙත් අයිතිවර ඒක දිගම ඒතිවරයි. කාමයේ විදිහට මේ බලාපොරොත්තු ගියාට බලා අහස කෙලෙසෙන්නේ මුළු ජාති බලාපොරොත්තු ගියාට අහස කෙලෙසෙන්නේ කරුවල බලාපොරොත්තු ගියා සුදු බලාපොරොත්තු ගියා ප්‍රතිසි බලාපොරොත්තු යන්නේ ඇරියට. ඒ කියන්නේ අහස කනදාට යන්නේ ආරම්භයට ගන්නවා. ඕන එකක් එන්න ආරින් බලන්න ඒ හිතේ ප්‍රකෘතියට මොකක්වත් වෙන්නේ නැහැ. අසු මොනවා බාරගත්තත් මොකක්ද මේ උදාහරණයක් සාධි කරගන්න තියෙන නිසා අපි මේ අමාරුසයේ දින කන්නාරියක් කිඹුල වල්ලන්න යනකොට අමාරුසයේ ඉස්කෝල මාත් යනකොට දින මම මාත්‍යවල යනවා කිඹුල වල්ලන්න. ඊට පස්සේ ඉස්කෝල මාත් යනවා කිසු වදාන අමාරුසය වහා දිනගෙන තියෙනවා. ඒක නෑ. ඉගෙන ගන්න නෑ. ඉතින් කොහොමද කරන්නේ මම මේ පුංචි කියලා බලන කන්නාඩියක් කියන සුදුල අල්ලගන්න කිසිමෙක් කියලා ඒක අල්ලගන්න ඉවරයි සුදුල පුංචි කියලා බලන කන්නාඩියක් අල්ලලා කිසිමෙක් කියලා දාලා එනවා ඔයගොල්ලෝ ගාව තියෙන්නේ අනික් කන්නාඩි ලොක්කල බලන කන්නාඩි අමාත්‍යගේ කන්නාඩි පොඩ්ඩක් ඉල්ල ගන්න ඕන් ලොක්කුවක් එනකොට පුංචි කියලා බලලා කිසිමෙක් කියලා දාගෙන මේ ජීවිතේ කියන්නේ මේ අනවශ්‍යම අවබෝධය අනවශ්‍ය අතිශෝක්තිය අනවශ්‍ය අඬහව ගැනීම ඒකන අලුණයි කියලා ඔයගොල්ලෝ ඉතන එක ලොකු අපරාධයක් කියලා කොහොමදක්වත් නෑ දවස් දෙක තුනක් කරනකොට කට්ටිය දන්නවා මෙයාගේ වයස මාරු වෙලා තියෙනවා කියලා ගණන් ගන්න පටන්. එහෙම නැතුව ගණන් ගන්න යන්න යන්න ඒ මතසයලක් මෙයා නැතුව බැරි වෙනවා මෙයාලත් යන දවන අන්තිම කොල්ලබ බව දාගත්තා වගේ. අලි අවුලකට පස්සේ. ඒ නිසා ලාලල්ල දෙයන්නේ ආනුව දෙක තුනක් පුරුදු කරගන්න බාරනවා. නැතුව කරන්න බෑ. අද ගොඩනේ ස්වාමීන් වහන්සේ. පළයක භාවනාවේදී සිහියෙන් සිටින අවස්ථාව ශුන්‍යතාවය තුළදී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා ඉදිරියෙන් ශාස්ත්‍රව ගමන් ගන්න ආකාරය සිදුවෙන. මුනි වේලාවකදී එය නැතිද? ඒ දර්ශනය තුළින් තේරුම් ගන්නේ කුමක්ද මට පහදා දෙන්න. ශුන්‍යතාවය පළයන්තයේදී විකටම මෙහි කරන වාද ඉන් පසුවත් කළ යුත්තක් ඇද්ද? මට අනුකම්පාවෙන් පහදා දෙන්න. මේ වගේ දේවල් දැකලා ඒක ගැන කරුණු වෙනවා කියලා කියන්නේ සතිය ගැනලා. ඉතරයි කියන්නේ ලස්සනගේ සතිය මේ අවුච්ච දේවල් අල්ලගෙන කේන්දර බලන්න හදනවා මේක ප්‍රශ්නේ මොකටද නරකටද සුබද අසුබද කියලා කියන්නේ අසතිය. ශුන්‍යතාවය කියලා කියන්නේ මානසික ආසානයක් නැහැ. එන්න ප්‍රශ්න කොහෙද මතුවේ? අරකට මේක කියලා පැකිලක් නැහැ මානසිකතාව කියලා කියන්නේ හිතේ අසහනයක් කොයි එකක්ද එකයි අයි ගානනගේ වැලියට වැලිතලාවට ගිහිලා වැලියට ඇතුල් කරලා පස්සේ මේ වැලියටයි තලාවේ තියෙන අනිකුත් වැලියට අතර වෙනසක් නැත්තම් කොයියටද දොරගත්තා මේකක් මැනිකක් නම් තමයි මේක විතරක්ම තේරුම් ගන්න කරගන්න තියෙන්නේ ශුන්‍යතාවය කියන්නේ ඔක්කොම එකයි ඔක්කොම වැලියට අනිකක් අත්තයි දොරට ගත්තා මේ අනිත් හොඳේ කියලා ගත්තේ නෑ නරකයක් ගත්ත ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒක නිසා ශුන්‍යතාවය ඥාන ප්‍රශ්නයක් අසහනයක් සැකයක් නොතේරෙන දෙයක් මොකක්වත් නෑ ගන්න දෙයක් නෑ මේක දෙයක් නැති මොකක්ද ප්‍රශ්න ඒ නිසා ශුන්‍යතාව කියන වචනේ පස්තනේ පාවිච්චි අර්ථයෙන් පාවිච්චි කිව්වේ නැති වෙන ප්‍රශ්නයක් වෙන්නේ ශුන්‍යතාවට ආවන ප්‍රශ්න නෑ කියලා මතකද ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ ශුන්‍යතාවේ තේරුම් අරගෙනවත් නැහැ ස්වාමීන් වහන්සේ කොච්චර උත්සාහ කරත් භාවනාව කරන්න අමාරුයි. අච්චා. අතේ අත දාන්නවා නේද ප්‍රශ්නේ. ඒක ඒගොල්ලෝ කියන්නේ දුෂ්කරයි. ආනන්දාමතු කියලා තියෙන දවසක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මට පස්සේ සම්පාදේ සොප්පේකට වැටෙනවා කියලා. ආනන්දකාරිට මේ ආනන්දේ කොයි නතර කරගන්නේ. මේ වටිටම පාඩේ ලේසියක් නෑ. ඒක අමාරුයි. ඒක පිළිබඳව කෙටි ක්‍රමයක් නැහැ. වෙන දෙයක්වත් නැහැ. නැවතලාට යෙදී වෙන්න කරන විතරක අමාරු නිසයි වටිනාකම බැස්. දැන් අපිට කැන්ඩි බන්තල ගියාම ඕන්ලාට වැදලා ඉන්න පුළුවන්. ඔව් දන්දදාතුනා කියලා ගියාට රස්සාතුනා දෙපෙන්නේ නැහැ. ඒක බලන්න අවුරුදු හතරක් ඉන්නේ බෑ වෙනදා වෙනකම් ඉතින් ඊට පස්සේ කැන්ඩි මැදට එක තොඳ දන්දදාතුනා දේවල් කියනවා. අවුල් කරලා හරි පස්සේ ගිහලා වැන්නොත් ඒකනේ වටනකොට. ඉතින් වටනකොට මොකද ඇවිලා බෙන්නද කියලා. නැත්නම් වෙන මොකද වෙන්නේ? ඇසිඩි පාරේ ගෙනලා බෝල් ෆේස් එකේ තිබ්බා. මොකද දෙන්නේ? ඔගේ ඉතින් ගල් අක්කලා වැඳගෙන නැගගෙන කකුල් වල දිල දාගෙන පොඩි වලකට තම්බගෙන ඉන්නවල තමයි ඇසිඩි පාරේ පින් සිද්ධ වෙන්නේ. ඒක දුෂ්කරකම නේද? නිසා මේ හැම දෙයකම වටිනාකම තියෙන්නේ විකතාවේද දුෂ්කරතාවේද. ඉත නැති දුෂ්කර නැතිදී වටිනාකමක්. ඒ නිසා මේ ධර්මයේ වටිනාකම දුෂ්කරමයි. කිසිම කෙනෙකුට අත උසලා කියන්න බෑ මට මේක පහසුයි කියලා. ඒක මුසු දේශනාවක් දුෂ්කරවක්. අපි දුෂ්කර දේ රසවත් කරගන්න හදනවා. දුෂ්කර දේ යාළු කරගන්න හදනවා. දුෂ්කර දේ අපේ පරම පොලිසියෙන් බාරපත් කරගෙන විනාවි යන්න හදනවා. රැකියාවට ගියාට පස්සේ කොහොමද මේ දේ පවත්වාගෙන යන්නේ? දවසකට පැයක් ප්‍රමාණවත්ද වේලාව කියන්නේ. එම් දවස් පැය 23ක් කරනවා 20 පැයක් හොදනවා. ඒක හොදද කියලා මම ඉන්නේ. දැන් පැය 23 පැය 23ම අනනවක්කා. ඉතින් පැයක් හොදනවා. ගන්න අරින්න පුළුවන්ද? මේකට පාවිච්චි ලක්ෂ හොඳද? එක්සෝරා දාන්න දෙකලා. ඉතින් කක්ක ප්‍රමාණය හැටියට තමයි කරන්නේ. එහෙම නෑ පැය 23ක් බාහන කළ එක පැයක් කතා ගන්න ඒ හොදන්න. පැය 23ක් භාවනා කළ එක පැයක් කතා ගන්න ඒ හොදන්න බෑ. ඒ තරම්ම අමාරුයි ඒකයි කියන්නේ මේ ඉන්නේ කිව්වත් කතා බහ කරන්න එපා. බුදුආන්තර තමන්ගේ පැය 23ක් තමන්ගේ දිනුව ගන්න. ඒක තමයි. ඒක නිසා පැයකින් මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා කියනවා නම් ඒක ඉස්සර සූස් කර දෙන්න බෑ. නමුත් නොකර ඉන්නවට වැඩිය පැය භාගයක් කරන්න. පැය භාගයට වැඩිය පැය වශයෙන්. පැයට වැඩිය පැය කර්මාන්ත. ඒ නිසා මේක සාපේක්ෂතාවයක් නිසා කරනවා. හරි එකරෙන් හරියම සම්පූර්ණ සමීකරණයක් නේද නෑ. මතක තියාගන්න වඩා හොඳ ක්‍රමයට යන්න. දැන් ඉන්නේ හොඳ තැන කියලා හිතන්න. විතරෝම කල්පනා කරන්න මේට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා ඉච්ඡරයි. අංග සම්පූර්ණ ක්‍රමයක් නෑ. දැනටමත් තමයි හොඳ සැලකී ඉන්න බව මතක තියාගන්න. ඒකල මේක වැලිය වඩා හොඳ තැනකට යන්න තමයි සාමාන්‍ය කුසී භාවිත කරන මිසක ඒකට පිටරට දැනුමක් ඕනේ නැහැ. විශේෂඥ වරු නැහැ. තමන්ගේම දැනුමින් සිගරට් ඉදිරියට ගන්න හැකියි. මම සක්මනේදී වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. එක වෙලාවක් යන විට එය ඥානුකූලව තරම දේකවත්ව සිටිය. වැලි කැටවල පෙරතුම යුඹේ සිට පාදයේ ඉදිරියට දැනුණ අතර එහි රස්නයද දැනුනි. මම සහ දකුණු පාදයේ බිම තබන විට දැනෙන සංවේදනය එක වගේය. නමුත් වම සහ දකුණ හඳුනාගත්තේ සතියෙනි. මේ යන ක්‍රමය නිවැරදිද උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. වම යනකොට වම කියලා දන්නවනම් ඒක දිහා රවල දිහා බලන්නේ නැතුව දක්ෂණ කියලා දක්ෂණ බව දන්නවනම් ඒකෙන් වෙනසක් තියෙනවා. ඒකෙන් සතියට අහුවෙලා තියෙනවා. නමුත් යෝගාවචරම කියන දෙකම සමානයි. සමාන වගේමයි දක්ෂණ පේන්නේ. එහෙනම් කොහොමද වෙන් කරන්න බලන්න. ඒ නිසා මේකේ තාම සංවේදනය වෙච්ච නැති ප්‍රකාශිත වෙච්ච නැති සිව් අෂ්ටචායය තියෙනවා. ඒ නිසා නිතරම බලන්න ඕනේ මම මේ දෙක සමාන නම් දකුණට වම කියලා මෙනෙහි කරනකොට වමට සමාන කියලා මෙනෙහි කරන්න පුළුවන් සැකලෙන් දිනන හොඳටම ගන්නවා දකුණ දකුණයි වම වමයි ඒ කියන්නේ අපි තාම අහුවෙච්ච දෙයක් නැත්නම් අහුවෙලා ප්‍රකාශ කරගත්තේ නැති වෙනස්කම් වගේ තියෙනවා ආන්නේක දැක ගන්න පුදු ටිකට කරගෙන යන්න අභියෝගයක් තියෙන ඉස්සරහට ඕනම කෙනෙක්ගේ එක පයක් සක්‍රියයි අනිත් එක අක්‍රියයි හරියට කියනවා වමකට දකුණට සිටියේ දකුණ සක්‍රියයිනේ අපි. වැඩක් කරන්න ගියාම දකුණින් ඉන්නවල කරන්නේ. වමේ ඉන්නේ බැරි විලාට උදව් කරන්න විතරනේ. නිසා 160කට වැඩි ප්‍රමාණයක් අපි වැඩ කරන අපිට 75ක් විතර දකුණ. ඕනම කෙනෙකුගේ දකුණ කමට වැඩි සුදු පාටයි, දිගයි, හයියයි බරයි. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් පරාදිනේ ඒ වගේම තමයි අකුල් දෙක ඒක හොඳට දන්නේ ෆුට්බෝල් ශ්‍රී ලංකාවේ කරන්නේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කීකියා දෙන්නේ කොයි කවුරුද? කීකියා දෙන්නේ ක්‍රියාකාරී කවුරු. අනික කවුරු සෞඛ්‍ය කවුරු. අර යනකොට පිටිපස්සෙන් ඇදී ඇදී කියනවා. ඉතින් මේ දෙක තේරුම් ගන්න ගොඩාක් කල් යනවා. ඒකකන් අපි හිතන්නේ අපි දෙයින් යනවා කියලා කප්පොට්ටෝ. අම්ම යන්නේ අර අර තමයි. පතරේක තමයි හැම වෙලාවෙම යන්නේ. ඒත් අපි හිතන්නේ අපි හරියටම දෙයින් යනවා. දෙයින් ඒකයි එකම පුදුල බුදුහාමුදුරුවෝ විතරයි. උනාට සුපතිච්ච පාරසයිතයි සමබරයි. අපි හැම වෙලාවෙම එක පැත්තක් වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න කලබල වෙන්න ඕනේ. නමුත් ඒක තමයි මේ කියවන්නේ වම කියනකොට වම දකුණු දකුණු ක්‍රමයෙන් කරලා හඳුනා ගන්නවා කියන්නේ දෙකේ වෙනසක් තියෙනවා. සමහරුන් මේක උග්‍රව තියෙනවා. ඒ කියන්නේ එක රෝග තරක නිසා නමුත් දැනගත්තට පස්සේ මේ දෙක අතර දෙකක් තියෙන කියලා අපි ඉස්සරහින් කන්දක් නැවිලා තියෙනවනම් දවසින් පයින්න තියෙනවනම් මෙතන ඉන්න ගණන් කරගෙන යන්නේ කන්ද නැගින්න පොල් කකුලෙන් ඒක අපි දන්නේ ඒක සාමාන්‍ය සිදුවෙන දෙයක් ඒ නිසා සක්මණේ ගන්න දැනුම අපි කන්දක් නැගින වෙලාවට පල්ලමක් වහින වෙලාවක නැත්නම් එකපාරම පාරම කැමරේ පාරමේ ලෑල්ලක් නැත්තම් එතනදී අපි එක බෑල්ලක් මොනවාද කියන්නේ බෑ එතකොට තතරලා පණින කකුල දේරු කරලා පිමි කම්ම කියලා ඇතන ඔෆ් ස්ටෙප් ඇන් ජම්ප් එක. තුන් පිම්ම කියලා. ඒක ඔක්කොමල පයින්නේ දකුණෙන් තමයි. නමුත් වමත්කාරවට දෙදෙනෙක් කියනෝගේ සමහර ඉන්නවා දකුණ වමෙන් පයි. ඒක නෑ ඈත ඉඳලා හරියට ලෑල්ලේ කකුල කියන්නේ දුවන දුවන ඇවිල්ලා හරියට තමන්ගේ සක්‍රීය කකුලෙන් පැම්ම පයින්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි අවුරුදු ගණන් ජීවත් වුණාට මේ කය පාවිච්චි කරන්න අපි දන්නේ නැහැ. දැනගන්න නම් ඒකත් එක්ක ආදරෙන් ඒකට සාදරව දැකලා ලක්ෂ වාරයක් ඒක දැක ගන්නා සුළු බලනකොට පේනවා හැම වෙලාවෙම මේ බලයක් තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ පරයන්ක භාවනාවේදී උරහිසෙන් ඉහළට එසවෙන ආකාරය දෙල්ල දකුණු පසට ඇලවෙන ආකාරයක් දැනුණා. පැහැදිලි ලෙස ඉන්පසු දිගින් දිගටම බෙල්ල සහ උරහිස කැරකෙවෙන ගතියක් නමුත් පුෂ්පරැල්ල හරියට කෙලින්ම ආස්වාස ප්‍රාස් වාස වාතය යන බවත් හඳුනා. පරයන්යෙන් නිදුණු පසු සුදු අපහසුතාවයක් ශරීරයේ උඩ කොටසට දැනුණා. මේ ගැන පහදා දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සමහර වෙලාවට ඒ වගේ දැනෙන දැනීම් තෙල් ටිකක් ගාලා මා සාර්ථකක් දෙන්න වගේ මසාජ් කරනවා වගේ අර සුව කරන වැඩ කරනවා. සමහර වෙලාවට ඒක පරයන්ගේ නැගිලට පස්සෙත් හිටිනවා. උගාක් වෙලාවට පරයන් භාවනාවේදී සිටින මේ දේවල් ශරීරයේ යටපහුවෙච්ච අසමතාවයන් සහ නිරෝග සුවකට පැත්තක් තමයි යන්නේ. ඉතින් ඒවා නිකන් හරියට මසාජ් කරනවා. සමහර වෙලාවට දෙදින්නත් අල්ලනවා. නමුත් සුවසේවාව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් එනකොට වෙන්න පටන් ගත්තට පස්සේ එයාට ඒ කටයුතු සම්පූර්ණයෙන් කරන්න දීලා තමයි ආරම්භය උත් දාන්න කියලා කියන්නේ. එනතු අතරමඟ නතර කරුවොත් වෙන්නේ අර නොමිලේ හම්බෙන මසාජයට නතර කරගන්න. ඒ නිසා සැකනම් විතරක් ආරම්භය යන්නේ සැක නැත්නම් ඔය හැම දෙයකම ඉඳ දෙන්න. ඒක භාවනාවේ කරන එකක් සතියේ කරන එක කාදාකරන නරක කරන්නේ. ඒ නිසා මේ කටයුත්ත හොඳට සිද්ධ වෙනවා නම් සුව සේවාවක් සිද්ධ වෙනවා මේක භාවනා චෛතසික වශයෙන් කියන්නේ පස්සද්ධි චෛතසිකය කියනවා පස්සද්ධි කියන්නේ tempat සංසුප්තත්තේ පස්සද්ධිය තමයි සුව සේවාව කරන්නේ පස්සද්ධිය ඉන්නේ පීති පස්සද්ධි සුඛ සමාධි කියන පෙරවල ඉතිසර තමයි තේරෙනවා දැන් වැඩේ ලස්සනට යනවා විශේෂයෙන් යන ගමන් එක පැත්තකට වැඩ පටන් ගන්නවා සියාම මත අසලම සායකනෝ ඔයේ කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා එහිම යන්නේයි තියෙන්නේ ඒ වගේ දේවල් වෙනවම ලියලා පොතක් තියෙනවා ධම්මදෙර කියලා මාජිකයි ස්වාමීන් වහන්සේගේ ඒක පෙන්වලා දීලා තියෙනවා ඒවා බයලස් වේගට යන දුරට පස්සේ අටුවා බහැරු පැටලෙ ලෙඩ රෝග අස්වාභාවික විදිහට කණිපෙන්නේ. උගාක් වෙන්නේ අපි ඒක බලාපොරොත්තු නැති නිසා මගදී නතර කරලා නැතිලා යනවා. ඒක අපරාධයේ ධර්ම සුවය අභ්‍යංගනය සුවසීවාව කෙරෙන්න දෙන්න නම් සැකස්පදවන්න නැතුව තමන් ප්‍රතිපදාවේ වෙන වැඩක් සතියේ වෙන වැඩක් බව දැනගෙන ඒකම යන්න දෙන්න කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන අවස්ථාවේ සබනවා ජනනවා සබනවා ආකාරයට සක්මනේ යෙදී සිටින අවස්ථාවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වීගෙන යද්දී දෙපයේ ඇඟිලි කරු අතරින් විලුඹ දෙසට සිවුම් ලෙස වාතය හමාගෙන යන ආකාරයට සැලදුනා. මේ ටික වේලාවක් යද්දී රස්ණයට දැනීගෙන ගියා. දකුණු කකුලේ පමණක් දනහිස දක්වා රසය දිගටම ඉහළට යන ආකාරය පැවතුණා. සම්පාදයේ සීතලත වාදය ඇඟිලිවල සිට පිටුපසට පමණක් යන ආකාරයට දැනුණා. විමසිලිමත්ව බලා සිටියත් ඒ ආකාරයෙන්මයි දැනුනේ. අසුව පරයන්ක භාවනාවේදී නාසය හඳුනාගත නොහැකි තරමට එම ප්‍රදේශය විශාලව තිබෙන ආකාරයක් විශාල හුස්ම රැල්ලක් පහළට කෙඩි කෙඩි යන ආකාරයක් අතට කෙල උනන ආකාරයක් දෙල්ල දකුණු පසට ඇලවිගෙන යන ආකාරයක් හිතේ වම් පස සිට දකුණු උරහිස දක්වා වේදනාවක් ඇති විය. මේ ගැන පැහැදිලි කර දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේවා පිළිබඳව අපි ගොඩක් ප්‍රශ්න ප්‍රකාශ කරනවා. අද අමතරෝක්ෂයන් කියන්නේ මේවා භාවනාවෙන් එන දේවල් නම් සුව සේවාවක් නම් කවදාකවත් ඉවසන්න බැරි මට්ටමට යනවා. අද හිතපු නැති ගොඩාක් කොලම් විදි මේ මේ කොලිට සිද්ධ වෙනවා. නමුත් ඉවසන්න බැරි තත්ත්වෙ වෙන්නේ. තමන්න තියෙන සැක නම් ගමන ආනපානීය දාන්න සැක නැත්තම් මේව ඒ වැඩේට විදිහට යන්න අරින්ද ඒක පිටිපන්දව සැක හිතන එක භාවනා නොකරපු කෙනාගේ හැටි. උත්පේක්ෂකනා දල්ලකෙනා සැක කරන්නේ භාවනාවට යට වෙනවා. ඉතින් ගොඩාක් භාවනා කරලා පුරුදු ඉස්සරයි කියන්නේ මේ වගේ දේවල් ආවපමණින් භාවනා නතර පරීක්ෂා කරලා ඉන්න දෙන්නේ වැඩිම දෙයක් වුණොත් මම කර වෙන්නේ වැඩිම දෙයක් වුණාට පිටවෙන්නේ කර වෙන්නේ කර වෙච්ච ආයෙ විශ්වෙන්න පිටවෙච්ච ආයෙ කියලා ඒ කාය ජීවිත නිර්පේක්ෂ භාවය එන්නේ එන්නේ එන්න පුළුවන්. ඒක වැඩි කරමින් වැඩි කරමින් තමයි අශෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩම අභ්‍යාසය ඒක නැත්නම් එනින් එක දෙයි. ඒක දෙන්නේ මේ කයට සාපේක්ෂවම තමයි. දා ගන්න බැරි මට්ටම් වලට යනවා නමුත් වෙනකට වැඩි ඉනා වෙලාවකට මෝර දෙන්න පුළුවන්. ඒත් මේ වැඩි දෙයක් ආවද මම මේ කාගෙන ඉන්නවා කියන විදිහට වෘතු කරන එක නේද? එදිනදා ජීවිතයේ අධික සීතලක් ආවත් අධික උණුසුමක් ආවත් හොඳ දෙයක් ආවත් ඒක පාට හිතනවා. ගැස්සিলা හිනවා. නමුත් අර යෝගාවචර කම්මටක් වුණාට පස්සේ තුනේ. උත්සාහ කරලා බලන්න ඕනේ මේකට මොන දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙහෙම කරන්න කරන්න තමන්ගේ දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය සිදුවාකාර වැඩි විලක් වෙනවා. ඒක මේ හිතනවට වැඩිය අපිට මේ දේවල් දරා ගැනීමේ ශක්තියක් අපේ ඥානගතව කියන අපේ පුණ්‍ය මහිමේදී අපි ඊට දාන්නේ නැත්තේ සද්ධාව නැති. ඉතින් ගෝන්දරා කියන්නේ ඒක හොඳටම තේරෙනවා මරණසය අත්දැකීම් ගැන කතා කරනකොට ඒකද ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ සම්පූර්ණ අවදිභාවයේ හිට වෙන්නේ මේ මැරෙන්න පොඩ්ඩකට ඉස්සර සම්පූර්ණ ඕනම දෙයක් ඉදීමේ හැකියාව තිබිලා තියෙනවා මේ ජීවත් වෙන ආකාර කිසිම පරිශීලනයක් ලක් කරලා නැහැ කිසිම නවතාවයකට ඉඳිලා නැහැ කිසිම අලුත් දෙයකට ලෑස්තිලා නැහැ අර පර පුරුදුම පරණ පුරුදු රාමුවේම ජීවත් වෙන්න හදලා තියෙනවා ඉතින් ඒක මා මැටි ජීවිතයක් ඒවනේ එනින අභියෝගයට මුහුණ දීලා ජීවත් වෙන්න නම් මේ කායද දැනෙන යම් යම් අපාවිකාවලදී සමේ භාවනාවක නෙන්නේ අරමුණ තියෙනවනේ සත්‍ය තියෙනවනේ ඔය ඕන විදවිලක් විදවපන් මම වෙනදා චුට්ටක් ඉවසනවා කියන ප්‍රමාණය යන්නේ ගියාම සීමාවක් නැහැ කොච්චරද කියනවනම් මරණය හරහා සත්‍ය ගෙනියන්න පුළුවන් මට්ටමටපත් වෙනවා මරණය සිද්ධ වෙද්දී සත්‍ය දුව කියන්නේ නැසුර ගෙනියන්න පුළුවන් වෙනවා ඒ නිසා සෝවාන් වෙච්ච එක්කන මරණ හතයි වැඩිම ලැබි. සත්‍යකත්ව කරම කියලා සමහරව එක මරණයෙන් දෙකින්ම තියෙනවා. සමහරව මේ මරණය ඉඳලා ඉස්සෙල්ලා මේ මේ චරිසුරු ගාන්න, අඬාවෝ ගාන්න, කිඳිවි ගාන්න දෙයක් මේක නෑ. මේන හැම වේදනාවක්ම දරන්න පුළුවන් නිසා එන්නේ. අපේ අම්මා කියපු කතාවක් තමයි වට්ටක්ක ගෙඩිය කොච්චර ලොකු වුණත් වැලට බරක් නෙවෙයි කියන්නේ. අතවිදි මෙච්චර විතරයි, වැල මෙච්චර විතරයි. කාදාකත් වටක ගෙදී වැලට හානියක් වෙන්නේ අපි අපි කියන මේ වේදනාව වලට චර්චු ගන්න ගිහිල්ලා තමයි අපි බය අදිනවා. මේ කිසිම දෙයකට චර්චු ගන්න ඕනේ ඒකට වේදනාව පිළිබඳව කතා කරන වෛද්‍යවරු කියන දෙයක් තමයි දරු ප්‍රසූතියේදී මවක් විඳින වේදනාව එකවර 60000ක් ඇති තරම් වේදනාවක්. දරු ප්‍රතිචේතයේදී මවක් විදින වේදනාව විරුදාව එකවර ඇට 17ක් කරනවා. ඉතින් අපේ ලොකගමේ රාහුල හඳුන් කියනවා සිංහල ගෑනු දරුවන් වැඩිමේ කවදාකවත් සුක්තියටපත් වෙන්නේ නැහැ. අච්චර වේදනාවක් ආයෙකින් දරුවෝ වඳින්න කටයුතු කරන්නේ නැහැ. එහෙම කරන්නේ මට දැන් තුන් දෙනෙක් ඉන්නවා හතර වෙනෙක් කරාටයි මේ ඉන්නේ කියලා. අච්චරට දරුවෝ වේදනාවට දාලා කොච්චරද කියනවා නම් පිළිවිකුට ඒක දරන්න බෑ කියලා කියනවා. ඒ ප්‍රසූත වේදනාවේදී ක්‍රියාකට එන ඒක මාතෘත්වයේ දෙන්නේ ඒක තමයි මාතුගාම කියන නම එන්නේ ඒක පිළිවිකුට කරන්න බෑ. ඒ තරම් වේදනාවක්. ඔව් කවුරක්වත් අඬලා ලියු පොතක් එම දැකලා කියනද විදුරුතාව ආවයි කියලා. කියන්නත් එපා කියලා කියන්නේ. පිරිමියකට කතා කරන්නත් එපා කියලා. මේ කියන්නේ වඩන්නේ මේ මේ මේ මේ ගන්නන්නේ. ඊට වැඩි වින්දට වදිනවා මේක. ඒවා ගැන මේ තුබුල ගෑවට ගන්න නෙමෙයි කොහේ කටුව එනකොට තමයි අනේ මේ පසු එක කනකොට ඉවරන්න බෑ අප්පා. කයිනකොට කිඹිස්සට ඉවරන්න බෑ අප්පා කියලා කියනකොට තාන්න ඉතනතට කිඹු කනවා වැඩි ඉවරන්න පුළුවන් මේ කොහේ කටුව එනකොට තමයි ඉවරන්න බැරි කියන්නේ. ඉතින් ඒක සංසන්දනාත්මකව වෙන්න අපේ හිත උරුතල් කරන්න ගත්තොත් කෙලවරක් නැහැ. සහර පාවෙන් නැත් ඇවිල්ලා අපි උරතල් කරන්න පටන් ගන්න. කිසි දෙයක් නැහැ අනුකම්පාවක් නැහැ. කවුද කාසිනේ අශෝක රජුගේ මල්ලි ඉස්සහඳුරු යාසිර රජුනකොට කියනවා අහම් බණ්ඩාමි කාණනම් පවිශිස්සාමි අහම් බණ්ඩාමි ගන්න අහම් පවිශිස්සාමි කාණනම් අපස්වා අදු ආසවකයන් නිඛාමි කාණන. මම මේ දන්න අය බඳ ගන්නවා. කන්නයි කියන යුද ඇඳුම මම යනවා කැලේට නිවන් දැකලා මිදක මම සල්මයි ගලවන්නේ. ඒක කරන්න පුළුවන් හරියක් කරලා. ඉතින් නැතු මේකට මේකට ආරම්භක චතුරු ගන්න පටන් ගත්තොත් මේකේ කිලෝරක් නැහැ. අර දිනේට මේක මේක නෑ අපිට කරන්න පුළුවන් හරියක් කරපන්. කොහොමද අක්කට කරන්න පාවන්නේ? මම හරි නෑ කියලා යන්න ගියාම අරියක්කට ඉන්දියාප්පයක් තිබුණා. යාලන්න. <laughs> ඒ ප්‍රශ්න එතකොට අපි වෙලාව අරගෙන තියෙන ඇත්තටම බෑ දීලා තිබුණේ නමුත් පැය කමාරකට වැඩි වෙලා දීලා තියෙනවා. ඒ නිසා වෙලාව දැන් 9:05යි. මේක 9:10යි. ඒකට 9:00 වෙනකන් සක්මන් භාවනා කරමු 9:00 මාර්ගල පැය භාගයක් විතර පරියන්ක ඉතිරිය.